ඒ හැම සූත්‍රයකටම වගේ ගාතාවක් සංග්‍රහ වෙලා තියෙනවා. නැත්තම් ගාතාවලින් සමහරලාට සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් මේ වකවානුදී අපි අරන් තියෙන්නේ කෝසල සංයුත්තේ කියලා කොසල් රජුරුවන් හා අදාළ සරුවචන් වහන්සේ ධර්මාන ජීවමාන කාලයේ සිද්ධ වෙච්ච සිද්ධි. ඒකට කෝසල සංයුත්තේ කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් අද අපි ගත්ත සූත්‍රයට බන්ධන සූත්‍රය කියලා තමයි සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා නම් කරලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම කොසල් රජුරුවන්ගේ ඍජු සම්බන්ධයක් නෑ. කෙසේ නමුත් කොසල් රාජධානියේ කොසල් රජුරුවන්ගේ රාජ්‍ය සම්බන්ධ තමයි කතාව යන්නේ. ඒකෙදී භික්ෂුන් වහන්සේලා පින්ඳ පාතේ වඩනකොට ගිය පාර අපි ගත්ත මාත්‍රකාවේදී තියෙන්නේ බිලි පූජාවකට සත්තු 500ක් විතර ගෙනල්ලා රාජාංගනේ බැඳලා ඉන්නවා. ඒ කණ්ඩ දෙන මිනිස්සු පවා ශෝප වෙලා ඉන්නවා. තා පොඩ්ඩකින් මේ සත්තු ඔක්කොම කපනවා කියලා බුදුරජාන් වහන්සේට ගිහිල්ලා වාර්තා කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ මේ වගේ නරක සත්ත්ව ඝාතන පූජාවලින් දෙවියවත් බ්‍රහ්මියවත් එහෙම නැත්නම් මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාව සතුටු වෙන්නේ නැහැ. ඒවට දෙන અભේදානෙ තමයි වටින්නේ. ඒකයි ඒකෙන් තමයි කෙනෙකුට සිතක් ශාන්තියක් වෙන්නේ කියලා කිව්වට අද මිනිස්සුව පවා කරන්නෙම ඔය වගේ ඔය එවකට පැපතිච්ච මිත්‍යා දෘෂ්ටික කියන වැඩ තමයි. බුදුන් සරණ ගිහිල්ලා මේ වගේ ඇවිල්ලා බණක් භාවනාවක් කිරීම නෙවෙයි Tamanට සාන්ති බිනිත කියලා හිතන්නේ. ඒ බලිපිලි පූජාවල් නැත්නම් එහෙම නැත්නම් වෙන පින්කම් ගොඩාක් දේවල් ඔළුවේ දාගෙන ඉන්නවා. එයාට ඔක්කොටම මේ වගේ තැනකට ඇවිල්ලා මෙහෙම විවේකීව වාඩිලා භාවනා කරන්න බය නම් හැබෑව. නමුත් අර අරව උසස් කියලා හිතන එක තමයි ඒකේ තියෙන දුර්ලභකම. මේකයි කරන්නේ. ඒ වගේ අපි බණ භාවනා කරන්නේ නැත්නම් හිතා ගන්න ඕනේ. ඊයත් අන්තිසින් කරගන්න බැරි කමට ඒව කරලා ආයේ මන්දර කටමැද දොඩ වැව්වට වැඩේ වෙන්නේ මෙතන. මොනවාක්වත් නොකර ඉන්න තැන. ඉතින් ඒ වගේම සංසිද්ධියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ සංඝයා වහන්සේලාට හම්බ වෙනවා හිරගෙදර নানা ආකාර දඬුවම් යටතේ බද වද බන්ධන වලට ලක් වෙලා ඉන්න හිරකරුවන්. සමහර අය යඩමින් බැඳලා, යකඩ දන් වලින් බැඳලා. සමහර අය හන වැහැරි වලින් එහෙම නැත්නම් කිත්තම් කඹ වලින් බැඳලා, බබුස්තන වලින් බැඳලා තව සමහරු දණු කඩේ ගහලා. ඉතින් ඒ ක්‍රමවලට තමයි ඉස්සර මේ හිරකෙවල් වල මිනිස්සුන්ට දඬුවම් ලැබෙන මිනිස්සුන්ට දඬුවම් කෙරුවේ. එහෙම නැත්නම් කියනවා නම් දැන් වාගේ මානවයිතු ආශකම් වලින් කිහිල්ලා හිතකාරීන්ට තියෙන පහසුකම් බලන්න කවුරුත් හිටියේ නැහැ. ඔක්කොම රාජ්‍ය රුවාත්‍රි තමයි තීන්දුව තිබුණේ. වැරදි කෙරුවා නම් ඔහොම තමයි. ඉතින් ඒක තමයි දඬුවම. දැන් රජයට විශාල බරක් වැඩිකාරයෙක් අහු වුණොත් ඒ මනුස්සයාට අඩු ගානේ දවසක රුපියල් 500ක්වත් පීඩා කරන්න ඕන. ඒතර මාසයක් ඉන්න 15000ක් 30000ක් අතර ප්‍රමාණයක් කැම බීමට පීඩා කරන්න ඕන. ඊට පස්සේ ගියක් කාමරයක් දෙන්න ඕනේ. පැසිකිලි පහසුකම් දෙන්න ඕනේ. ඒක නිසා මිනිස්සු වැඩි කරාට රජයට විශාල බරක්. මේ ළඟදී ඔය ඇමරිකාව තමන් ගන්න වාර්ෂිකව ගන්න ණයබදු ප්‍රමාණය ණය ප්‍රමාණය මදි කියලා විශාල යෝජනාවක් ඉදිරිපත් කළා ට්‍රිලියන 34ක් මේ අවුරුද්දේ ණයට ගන්න. ඉතින් ඉගෙන ඇමරිකාව අපිට ඒක තිබ්බනම් අවුරුදු 100ක් විතර කන්න තිබ්බා. ඇමරිකාව දැන්න තියෙන ණය ප්‍රමාණය ගෙවන්න ඇමරිකන් ජාතිකය අවුරුදු 18ක්වත් බඩගිනින්න ඕනේ කියලා. ඒ තරම් ණයකිනක තමයි යුද්ධ කරන්නේ. ඒ තරම් ණයකිනක තමයි අපිට කොනහන්නේ. ඒ තරම් ණයකිනක තමයි ඔය අපි ලොක්කෝ කියලා කියාගෙන ඉන්නේ. ඉතින් ඒ කියන්න ගියාම ඒක සෙනට කෙනෙක් කතා කරලා කියනවා මෙච්චර ණය ප්‍රමාණයක් ගන්න වෙලා තියෙන්නේ ඇයි රස්සාවල් නැති අයට අපි පඩියක් ගවන්න පොරොන්දු වෙලා තියෙනවා. ඉරගෙදර ඉන්න අයට මෙන්න මේ මේ පහසුකම් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒව සඳහාම ජාතික වාර්ෂික අයවැය මෙච්චරක් යනවා. අත්‍යක්කත් කවදාකවත් අඩු කරන්න බෑ. නිසා රජේ කරන්නේ මහලු මඩමක් නඩත්තු කරනවා වගේ. එහෙම නැත්නම් හිර කඳුරක් නඩත්තු කරන එකක්. ඒක නැත කරන්න බෑ. මොකද ෆෙඩරල් නීතිය හැටියට ඒ සල්ලි නොදී ඉන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම ෆිලඩෙල්ෆියා එහෙම නැත්නම් සියැටල් එහෙම නැත්නම් ටෙක්සාස් වගේ තැන්වල ගිරේට ගන්න එපයි කියලා කියනවා. නගරාධිපති කියනවා පොලිසියට මේ මේ වැරදි තිබුණාට හිරේට ගන්න එපයි කියලා. ඉතින් මේ පොලිසිය බලනින් ඉඳද්දී ඒ වැරදි කරනවා ඒ මිනිස්සු දන්නවා ගන්නේ නැහැ කියලා. ගත්තොත් මේ නඩුකාරයා තීන්දුව කෙරුවොත් වැරදිකාරයා කියලා එයා දඩ කිව්වේ නැත්තම් රජයට එච්චර බරක්. ඒතකොට නගරාධිපති ඕනේ ගෙවන්න. මේ නගරේ අයවැයි. ඉතින් ඒ නිසා වැරදි ප්‍රමාණය දැන් බොහොම අඩු වෙලා. වැරදි ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ මොකද හේතුව වැරදි ගණන් ගන්න නැහැ. මේ මේ වැරදි කරාට ඉස්සර ලොකු වැරද්දක්. අහු වුණොත් දඬුවම් කරනවා. දැන් කරන්නේ නැහැ. ඒ දඬුවම් වැරදි කරන අයත් බය ඇරිලා. ඒ මොකද මේ හිරේට ගත්තට පස්සේ එක්කෝ කම් කිත්තම් කම හොයන්න එපා මම බඳින්ද. නැත්නම් යකඩ දංගල් හොයන්න එපා. නැත්නම් දඬු කන්ද හොයන්න එපා. මේව ප්‍රමාණයයි නිතියනේ. වැරදිකාරය අහුවෙන්නේ තී ගණන් දහස් ගණන් ඉන්නේ. ඉතින් ඒකට ගැට ගහලා තියෙනවා. දැන් නම් එහෙම කරන්නේ නැහැ. දැන් හිලිමානේ දාන්නෙත් නැහැ. දැන් ඉතින් අනිවාර්යයෙන් මේගොල්ලන්ට <coughs> මූලික පහසුකම් ටික දෙන්න ඕනේ. ඇඳුම් දෙන්න ඕනේ, කන්න බොන්න දෙන්න ඕනේ, අරසාව දෙන්න ඕනේ, රැකවරණය දෙන්න ඕනේ, පුනරුත්ථාපනය කරන්න ඕනේ. කාරණා තුනක් අද මේ හිතකෙදර කරනවා. අපි බොහෝම සමීපව මේ හිර කඳුරේ නායකයොත් එක්ක වැඩ කටයුතු කරනවා. මේ හිතේ ඉන්න අය කී දෙනෙක් අහුවෙලා දෙවෙනි සැරේටත් හිරේට එනවාද කියලා බලන්න. ඉතින් ඒකට සතිපාසල දාපුවාම ඒ හිතේට එන අය නැවත හිතේට එන කතාව නෙමෙයි තියෙන්නේ අර <coughs> ජීලගාචරට ලොකු සාන්තියක් අපිට අඩු ගානේ භාවනා කරගන්න පුළුවන් කියලා. ඊට කාර්යින්දත් ලොකු සාන්තියක් දැන් ඉතින් ගියාට පස්සේ වැරදි නිවැරදි කාර්යයක් වැරදි කාර්යයක් වෙනවනේ අසුර කරන්න තියෙන ඔක්කොම හොරුනේ. තමයිලාට එමිසු වැරදි කරපු අයත් නෙවෙයි. එමිසු ඒ කාගේ හරි කුලියට හිරේ යන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට බණ භාවනා හම්බෙනවා කියලා ලොකු වෙනසක් තියෙනවා. මම මේ බිම්බිසාර රජුගෙන් කාලේ එකක් නෙවෙයි මේ කියන්නේ දැන් කාලේ එකක්. ඉතින් මේක දැකලා මේ යකඩින් යදමින් බැඳපු මිනිස්සු කිත්තම් කබලෙන් බැඳපු මිනිස්සු දඬු කඳේ ගහපු මිනිස්සු දැකලා පින්ඩපාති ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙච්ච වෙලාවක මේ සංඝයා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට අද මේ හිරගෙදර ජේල ගාඩ් හම්බුණා. එයා අපිට ඇතුළට යන්න අවසර දුන්නා. ගියාට පස්සේ බලනකොට මෙන්න මේකයි වැඩේ කියලා. දැන් එතකොට දැන් මේ සංඝයා හිටෙන්නේ අපි බේරිලයි කියලානේ. අරගොල්ල අහුවෙලා. අපි බේරිලා. බුදුන් කියනත් ඔපි ඊට වැඩිය අහුවෙලා බොලා වින්නේ. උඹලා ඔය බැමි බන්ධන කියලා දකින්න එක જાතියක්. ධීරයෝ බැමි බන්ධන වශයෙන් දකින්න ඌව නෙවෙයි. උඹලා ගිහිගේ අතර ලැබිලා තාමත් ගෑණි ගැන හිත හිතා ඉන්නවා. උඹලා තාමත් දාලා ආපු වස්තුව ගැන හිත හිතා ඉන්නවා. දරුවෝ ගැන හිත හිතා ඉන්නවා. ඒක ඊට වැඩිය බරපතලයි කියන්නේ. නිසා මේ ඊ කැලල කැලල අපිට මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. අර ඇවිල්ලා කියන බලන්න අරගොල්ල ධම්මලෙන් බැඳලා අර ගැටිය මේ කිත්තං කඩෝලින් බැඳලා අර කොඩේ දණු කන්දේ ගහලා බුදුචාන්ද කියනවා නතන් දල්ලම් බන්ධන මහු දීරං. ඒව දැඩි බන්ධන වශයෙන් ධීරයෝ කල්පනා කරන්නේ යස්ස යසා යදා යසං දාරුජම් බබ්බජංච. ওই යකඩෙන් බැඳකට කින්තක්කම්බෝලි කිත්තංකම්බෝලින් බැඳලා එහෙම නැත්නම් දනුකන්දේ ගැව්වට ධීරයෝ සූරයොත් නෙවෙයි වීරයොත් නෙවෙයි ධීරයෝ ඒව දැඩි බන්ධන විදියට ගණන් ගන්නෑ සාරත් රත්තං මණිකුණ්ඩලේසු උඹල රත්තරන් පිළිබඳ ආසාවක් තියෙනවනේ උපේන් ළඟ වටිනා ලෝහ වලට පුදුමාකාර ආසාවක් ඉනේ බැඳගෙන බෙල්ලේ බැඳගෙන ඇඟිල්ලේ දාගෙන දැන් තියෙනවනේ පුත්තේ සුදාරේ සුච යම් අපේක්ෂා. තමන්ගේ දරුවෝ ගැන යම් අපේක්ෂාවක් තියෙනවනේ මගේ ගෑණි මට අමාරු වෙන්නකොට පස්පංගුව ටිකක් අම්බලා දෙයි. එහෙම නැත්නම් කොත්තමල්ලි ටිකක් අම්බලා දෙයි. මගේ දරුවන්ට මේ තරම් වියදම් කරලා අපි ඉගෙනුවාට උන් අපිට බැරි වෙනකොට මරණ වෙලාවට වටේට කතර වතුර ටිකක් දමාවි. ආනෝ අපේක්ෂාවක් තියෙන ඒක තමයි බරපතල බන්ධනය. ඒ කාටද ඒක තියෙන්නේ? ඒ කාටද ඒක තියෙන්නේ? ගිහිගේ අතහැරපු අයට. පැවිද්දෝ වශයෙන් හෝ වේවා නැත්නම් අපි කිව්වොත් නේවාසික පූර්ණ කායින භාවනා කරන කෙනෙකුට කොච්චර අමාරුද අර ටික අතහරින්න. ඇඟ පැවිදි වුණාට හිතේ පැවිද්දක් නැහැ. ඒකට හොඳම කියාපෑම තමයි අන්ධකාර පෑම තමයි දැක්වීම තමයි වාඩි වුණාට පස්සේ කොච්චරක් ඔය බන්ධන ගැනද කල්පනා කරන්නේ. මේ ආනාපානයේ හිත තියන්න බැරුව නැත්නම් අවිජින වෙලාවේ සක්මනේ හිත තියාගන්න බැරුව මේ හිත අතීතට අනාගතයට දුවන්නේ මොකටද? අනුන් ගැන හිතන්නේ මොකටද? වෙන තැනක් ගැන හිතන්නේ මොකටද? පුත්තේසු ධාරේ සුචයං අපේක්ඛා. දුවදරුවන් පිළිබඳව ගෑණි පිළිබඳව යම් අපේක්ෂාවක් තියෙන. ඒක ඔය ගැන ඒගොල්ලෝ මං ගැන බලා ඉන්නවා ඇතිනේ. නැත්නම් මං ඒගොල්ලෝ ගැන බලා ඉන්නවනේ. අනේ ඒ නිසා මං ගියොත් මේ වෙලාවේ ඒ හැදෙන දරු පැටවුන්ට කණ්ඩ බොණ්ඩ නැති. එහෙම නැත්නම් මම ගියොත් උන් මාව ගණන් ගන්න නැතුව ඉඳලා මම වයසට ගියාට පස්සේ මම මහලු මඩමකට තල්ලු කරානවා. උන් මට සලකන එකක් නැහැ. ඉතින් ඒ නිසා උන්ට සලකන බව පෙන්වගෙන ඉන්න ඕනේ. තනිකර බොරුව විතරමයි දෙමාපියෝ කරන්නේ. දෙමාපියෝ දන්නා ඔය <laughs> ඔය කිසිම බන්ධනකින් හරියන්නේ නැහැ කියලා. දරුවෝ රවට්ටගෙන තියාගත්තොත් තුන් අපිට වතුර කවතු හැන්ද වකරන්නේ මැරෙන වෙලාවේ. හෙළුවෙන් ඉන්න වෙලාවේ ගෑණි ඇවිල්ලා රෙද්ද දමාවිනේ ඇඟට. ඔච්චර තමයි. ඕකත් පොඩි අපේක්ෂාවක් විතරයි. මේ වෙනකොටත් ගෑණි පුතිය ගන්න නැත්තේ වෙන මිනිහෙක් එක්ක වෙන්නේ නැති. මේ මිනිහා හිතනවා මේ මගේ දරුවෝ කියලා. මේ මිනිහා හිතනවා මේ මගේ ගෑණි කියලා. කම්මන් නැහැ මේ හිතන සන්තෝෂ වෙයලා. ඒක ඇති දෝෂයක් නෑ හැබැයි ඒක භාවනාවට බාධායි. දෙපැත්තකින් බාධායි. මොකද ආනාපානේ වගේ පිවිතුරු අදහසක් පිවිතුරු නිමිත්තක් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේ දීප එකක් තියෙද්දී අපේ හිත කොහෙද දුවන්නේ කියලා බලන්න. දුවන්නේ ඔය තියෙන සාරත්ත රත්තම් මණිකුණ්ඩලේසු. හිත බැඳිලා තියෙනවා රත්තරන් වලටයි මණිකුණ්ඩල මණි මිනිකොණ්ඩල වලටයි. ඉතින් ඒක තමයි කල්පනාව. ගෙදරෙන් ආවට පස්සේ හොරු කඩාවිද. මාර කියලා අපතන යතුරු කොහෙද කියලා ආවි. කාටවත් මම කියලා ආවද? ඒ කියලා මින විශ්වාසද? මේ මේ රත්තරන් පිළිබඳ කතාවක් නෙතියෙන්නේ. අපි හිතමුකෝ ඇත්තරම ගේ කැඩුවයි කියලා. ඒ මොන්න තරම් චිත්ත පීඩාවක් වෙනවද බලන්න අනේ මොන තරම් දුක් විඳලා හම්බ කරපු දෙයද මේ මිනිස්සු උස්සගෙන යනවායි ආයේ මේ කිසිම අපේක්ෂාවක් කරන්නේ නැහැ නේ මුන්ට ගහලා මදි පොලිසියට ගෙනියන්න ඕනේ නඩුවක් දාන්න ඕනේ ඉතින් ආය ආනපාන හිතේ හිටින්නේ නැහැ ඉතින් මේ මේ කාරණේදී දැන් ওই සාමාන්‍යයෙන් හිරේ දාලා ගුටිකා ගහ ගුටිකකා කසපාර කකා ඉන්න මිනිස්සු දැකපම අපිට හිතෙනවා අයියෝ කියලා. හරියට අපි ඒක වෙන්නේ නැති වාගේ. අපි එකෙන් අපි බේරිලා වගේ බුදුරජාණන් කියනවා ඊට වැඩි යමක් කාලා උඹලා ඉන්නේ උඹලා මේ මේ සාරත්තරත්තම් අනිකුණ්ඩලේසු පුත්තේසු ධාරේ සුචයා අපේක්ඛා ద్వාදරුවල් පිටවන්ද අපේක්ෂාවක් තියෙනවනම් රත්තරම් මිනිමුතු ගැන යම් බැඳීමක් තියෙනවනම් ඒක හරිට වැඩි දරුණුයි කියලා ධීරයෝ මේ මි කියලා කියනවා බන්ධනං ආහු දීරක් මේව තමයි බන්ධන කියලා කියන්නේ. ඉතින් ඒක තව පොඩ්ඩක් උද්දීපනය කරනවා එහෙම නැත්නම් හුවා දක්වනවා ඒතන් දැල්ලම් බන්ධනම ආහු දීරම්. මෙන්න මෙව්වටයි ධීරයෝ සූර වීර ධීර කියන උතුම් ඇත්තෝ තමනුත් නිදහස් වෙලා අනුන්ට නිදහස් වෙන පාර කියන ධීර ඇත්තෝ මෙන්න මෙව්වටයි බන්ධන කියලා කියන්නේ ඕහාරිකං සිතිලං දුප්පමුංචංච. මේ තාන සියුම් මේක. දැන් කිත්තංගමේ නම් පේනවනේ. යකඩේ නම් පේනවනේ. දණු කන්දේ ගැහුවා නම් පේනවනේ. දැන් මේක පේන්නේ අරක වීතික්‍රමන මට්ටමේ දඬුවමක්. දැන් මේක හිතේ තියෙන දඬුවමක් අපි මේ ඇයි මේ මූණ අට කරගෙන එල්ලගෙන ඉන්නේ කියලා කාටවත් තේරෙන්නේ නැහැ. මේ මිනිස්සයා මෙතන භාවනා කරාට gedara අරසාව ගැන මොකක් හරි ගැන හිතේ වික්ෂිප්ත භාවයක් තියෙනවා. ඉතින් එයාට තියාගන්නත් බෑ. දැන් මට අහවල් දේ නිසයි කියලා පෙන්වන්න දෙයක් තියෙන්න එපා. එහෙම පෙන්වන්න දෙයක් මේක නෑ. මෙවුවා මේ සාමාන්‍ය කියන්නේ පරිඋත්ථාන කියලා. හිතේ නගලා තියෙනවා වචනයෙන් ක්‍රියාවෙන් එලි දැකිලා නැහැ. රූපාකාරයෙන් එලි දැකලා නැහැ. හැබැයි හිතේ දඟලා තියෙනවා. ඒ හිතේ නගලා තියෙන එක ඒ මනුස්සයාට කාටවත් පෙන්වන්න නැතුව කරගෙන යන්න ඕන නිසා තවත් බරක්. අනිකත් එක්ක හදා බෙදා ගන්න පුළුවන් නම් අඩු ගානේ හාමුදුරන්ගේ හරි අනුකම්පාව ලැබෙනවනේ මේක බැඳලා ඉන්නේ මේක ලනුවකින් බැඳලා ඉන්නේ කියලා. දැන් මෙතන හාමුදුරන්ට උදව් කරන්න බෑ. මොකද මේක තනියමනේ විඳවන්නේ. ඒ විඳවන විඳවිල්ල සිතිලං. කොහොම සිව් සූක්ෂමයි දුප්පමුච්චන් දුප්පමුච්චනං. අයින් කරන්න කිව්වට අයින් කරන්න බෑ. නෑ කම්බේකන් ලියලා දාන්න පුළුවන් රජුරෝ නියෝගේ. දඬු කඩේ ගහපේකෙනම් ගලවන්න පුළුවන් රාජ නියෝගේ. යකඩේ නම් ගලවන්න පුළුවන්. ඒක පේනවා ගලවන මනුස්සයෙක් වෙනවා රාජනියෝගයක් කියනවා ගලවන මනුස්සයට දැනෙනවා. දැන් මේක ගලවන්න බෑ. බුදුරජාණන් වහන්සේටත් ගලවන්න බෑ. මේක Tamanටත් බෑ. මේ එහෙම නැත්නම් කවුරු ඇවිල්ලා අත දික් කරලා සුවපත් වේවා කියලාට ගැලවෙන්නේ නැහැ. මේක හරි සූක්ෂමයි. ඒක ඒතම්පි ජෙත්වාන පරිබ්බජಂತಿ. මෙන්න මේ කුණුහරුපෑතාන තමයි පැවිදි වෙනවා කියන්නේ. මෙන්න මේ කුණුහරුපේ අතාරින එක තමයි පැවිදෙනවා කියන්නේ. ඔත් පැවිදි වෙච්ච කට්ටියගේ තියෙන කතල් මන් දන්නවනේ. <laughs> ඒගොල්ලන් තියෙන කරදර දාලා ආපු මේ වමාරලා දාපු එක දිහා බලන් බලපුවාම කරන කරදරේ. මට මගේ නෑයින්ගෙන් මගේ යාළුවන්ගෙන් එහෙම නැත්නම් මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගෙන් තියෙන ඝර්ෂණය මට තේරෙනවානේ. ඒගොල්ලෝ කවදාකවත් ඒ හතුරක්කමක් හිතලා කරනව නෙවෙයි. බන්ධනයක් මම තියාගෙන ඉන්නේ නැහැටි. මම මේ බත්තර කවුන් දෙයියෝ දනි කිව්වා වගේ මම මෙවට බැඳිලා තියෙන හැටි. ඒ දැන් මම මෙතන ඉන්න කට්ටියගේ වැඩිම කාලයක් දීගේ අතාරපු මිනිහනේ. අවුරුදු මේ යන්නේ වස්සලිම 34 වෙනි එක. ඒකෙදිත් අරවට තාම මොකද්ද කුයි කුයි ගාන ගතියක් තියෙනවනේ නෑ ඒ කිව්වහම යාළුවෙක් කිව්වහම දන්න අඳුරට වස්තුවක් දැකපුවාම තාම තියෙනවා මේ මගේ මට මගේ ආත්මය කියාගන්න. ඉතින් ඒකට ඊයත්තු හටියට දඟලනවනේ. ඔව් ඔව් අපේ කෙනා තමයි ඔය කියලා කියන්නේ. මේන මේ දේ බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා ඒතම්පි ජෙත්වාන. ඒකයි අතහැරලා පරිබ්බජන්ති කියලා කියන්නේ වජ කියලා කියන්නේ කටුකුරුන්දේ ශාංශ මතක් කරන විදිහට ගාලට. පරිබ්බජන්ති කියන්නේ කාල කඩාන යනවායි කියන එක. ඉස්සර හරක් මේ තනි තනි හරක් බැඳලා හිටියේ නෑ. ඔක්කොම වටේට කටුකම්බි වැටකින් වට කරලා ඉන්නේ රැයට ඉන්නේ උස්බිමක දවල්ට ওই දෙනිවල ගිහිලා කාලා එනවා රැළ එකට ඉන්නේ අර රැයකට නාම්බොයි නෑම්බියොයි උන් කැමති නෑ ඇතුළට වෙලා ඉන්නේ දැන් මේ රැළේ ඉන නාම්බෙකුට නෙවෙයි නම් මේ නෑම්බි හිටඳලා තියෙන්නේ ඒකේ වැටුඩින් පයින්න පැනලා නැත්තම් අරේට රැළේ නාම්බෙක් මේ නෑම්බියෙකුට හිටලා තිය බැඳලා තියෙනවනම් උන් කඩාගෙන ඇවිල්ලා වැට උඩින් පයින්න. උන්ට ඒ වැට ඉච්චර ගාණක් නෑ. අන්නේ වැට කඩාගෙන ගියේ කාට තමයි පැවිද්දයි කියලා කියන්නේ. ඔගොල්ලෝ අපේ නීති බලාපොරොත්තු වෙන්නේ නැපා අපි නීති කඩපු කට්ටිය. ඔය මොන වන්දනයකටත් අහුවෙලා නෑ. අමනෝ දැන් පැවිද්ද දිහා බලනකොට ඒගොල්ලෝ පුදුම අහුවිල්ලක් අහුවෙලා තියෙනවා. ඒගොල්ලන්ට මොනම දෙයක්වත් හිතන්න බෑ වැටිපුර ඒ තරම්ම අර පටු තීරුවක හිර වෙලා ගියන්නත් වැඩියි. ගිහියෝ එනවනේ අපිට නීති දාන්න. මුන් දන්නේ අපි කවුද කියලා. අපිත් ඔය වගේම ගාලක ඉඳලා තියෙනවා. අපි ගාල කඩන්න බැන්නට ඊර්ෂ්‍යා කරන්න එපා. එන්න එපා මේ සිටින් ඉදින් කරන්න. එන්න එපා මේ අපුරි ගහන්න කියන්නේ අපට. අපි පැනලා අවිල්ල තියෙන්නේ. ඕගොල්ලෝ තාම කක්ක ගොඩේ ඉඳගෙන තාම මේ වතුරටවත් බැලලා නැතුව මේ වතුරට බැලලා දම්බි ගහන අපට කියලා දෙන්න එනවාද පීනන්නේ මෙහෙමයි කියලා. අනේ නිකම් ඵලයන් මාම යන්න. ඒකට හරියන්නේ නැහැ. නමුත් පැවිදි කියලා නැතිකමයි දුර්ලකම. පැවිදි උණයි කියලා ගිහිගේ අතහැරියයි කියලා අර කක්කාව ඔළුවේ තියෙනවා. ඒක දෙවිදියකට තියෙනවා. එකක් අර දුවා දරුවන්ට මණි කුණ්ඩල වලට මණි මිනි කුණ්ඩල වලට අත්තරන් තියෙන ආශාව. දෙක මේ පැවිදි වෙච්ච බව දන්නේ නැහැ. මොකද්ද පැවිද්ද කියලා කියන එක දන්නේ නැහැ. ඒ ඒකෙන් දරුණුම ලෙඩේ තියෙන්නේ අරණ්‍ය වාසී සංඝයාගේ. මේගොල්ලෝ දන්නේ මේ පැවිදිුනේ නිදහසක් වෙන්න කියලා. මේගොල්ලෝ දැන් දඬු කන්දේ ගැහුවට අහපන්. කුරුසෙත් දීලා එන ගැහුවට අහපන්. අරයා බලයිද මෙයා බලයිද කරණ දෙන කඩප්පුලි කන් ටික ඔක්කොම ඔළුවේ. මම හොරෙන් කරගත්තොත් හරි. ඉතින් ඒ නිසා ඒ යත්තන්ට තියෙනවා විශාල ඔය වගේ පොඩි පොඩි මේ මායාවක්. ඒක බුදුජානක කියනවා අයිත් වෙඩි දරුණුයි. ඒක මේ කාටවත් අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද අර හිතේ තියෙන මේ කහටනේ ඒ ඒක අයින් කරන්න එලිකරන එක තමයි එකම දේ. නමුත් කරන්නේ වසංගන එකනේ. ඒකයි බුදුරජාණන් සෝය විනය නීතියක් අපිට පනවලා තියෙන්නේ. මොනවාරි වැරද්දක් වුණා නම් ඔක වසංගන්න එපා. එලි කරපන්. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන එකිනෙකාට වචන කතා කිරීමෙන් සහ එකිනෙකා ඔසවා තැබීම. ඒකට ඔය බර ඉවරයි. නමුත් අර දාරුජං බබ්බජං මේ ඒ කියන මේ බැඳීම් වෙන කෙනෙකුට අයින් කරන්න පුළුවන් වෙන්නේ ඒක පේනවනේ කරදරේ විඳිනවා දැන් මේක පේන්නේ නැහනේ මේක හිත ඇතුලේ තමයි තියෙන්නේ ද්වේෂය තනිකර ද්වේෂය තියෙන්නේ වෙන මොකක්වත් හිතන්නේ නැහැ. ඔය දෙවෙනි එකට බලපාන්නේ ගොඩක් කාමාසාවල් වලටත් වැඩිය ඒ කාමාසාවල් කරගන්න බැරි වීම නිසා හිතේ තියෙන ද්වේෂය. ඒ ද්වේෂය තමයි හුඟක් වෙලාවට නිවර්ණ උන දෙවෙනි එක වශයෙන් තමයි පෙනී හිටින්නේ. ඉස්සලා පේන්නේ කාමච්ඡන්දේ. නමුත් ඒ කාමච්ඡන්දේ වෙනුවටත් ඉතින් ගීගේ අතහැරලා නැවිලා තියෙන්නේ. ඒ දේ වක්‍රව කරගන්න බැරිකම නිසා තියෙන මේ මේ චපල හිත වංචනික හිත ද්වේෂය තමයි සංඝයාගේ තියෙන නිසා පැවිද්ද අතර මේ ප්‍රේම සම්බන්ධ නැහැ. කිපියලුන් තමයි කියන්නේ. ජලිපිය තමයි පාවිච්චි කරන්නේ. ගත්තා කැපුවා. ඒ වගේ අනම්මනම් මොනවත් නැහැ. ඉතින් ඒක හරි අමාරුයි අයින් කරන්න. මොකද ඒක සයිකියාට්‍රික් ඩිසීස් එකක්. ඔය රාගය කියන එක බාහිර වස්තු වලින් එන එකක්. ද්වේෂය කියලා කියන්නේ ඒක ගන්න බැරි වෙනකොට ඒ සඳහා අපි ක්‍රියාත්මක කරන ෂට වැඩ, මායාවී වැඩ, ආසාවල් ඉතින් ඔක්කොම මානසික ලෙඩ. නිසා පැවිද්දන්ට මෙන්ඩිකන්ස්ලා කියලා කියන්නේ. සමහර මෙන්ඩිකන්ස්ලා කියන්නේ පිස්සන්ට. ওই ගෙවල් වල ඉන්න බැරි අක්කු තමයි ওই පැනල ඇවිල්ලා ඉන්නේ උන්ට ඒකත් නැහැ මේකත් නැහැ එලවත් නැහැ මෙලවත් නැහැ කියලා <laughs> බුරුමේ පඬිස්සන්ති කියනවා මෙලොව ඉන්නවනම් සතිය වඩපන් එලොව ඉන්නවනම් ගෑණියක් ගනි මේක මේ මෙලවට ඇවිල්ලා වඩන්න සතිය වඩන්නෙත් නැත්නම් ඊ මිනිස්සය ගත කරන ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න ඒ නිසා මේ බුදුජානනාංශිකේ මේ දේශනය අර කොසල් රජුරන්ගේ දෝෂයකටවත් වද බන්දරට බැඳිලා ඉන්න කට්ටිය පිළිබඳව අනුකම්පාව මෛත්‍රිය මේවා කියන සංඝයාට කියන්නේ බරපතල බන්ධනේ නම් ඒතම්පි ජිත්තාන පරිබ්බජන්ති. ඕගොල්ලෝ පැවිදි වෙච්ච කට්ටියනේ. උගල මේ කොහේ හරි තියෙන කුණක් අරගෙන කාගේ හරි තියෙන දුකක් අරගෙන අර දුකට කැමැත්ත නිසා තමන්ගේ දුක නැත්තම් මේ අල්ලලා බලන්න පුළුවන් දුකක් නැත්තම් අල්ලපු ගෙදර දුකක් ගන්නවා. කාට හරි තියෙන මානවයිතිවාසිකමක් ගන්නවා. අරන බහිනෝ පාට. දැසට පස්සේ සාමාන්‍ය ගියර කරන්න දෙයක්වත් නැහැ. රාජ්‍ය නීතිර කරන්න දෙයක්වත් නැහැ. විනය නීතිර කරන්න දෙයක්වත් නැහැ. මොකද අර ජීනෝනේ යම් කිසි ඉඩක් ඒකට විප්ලව කරන්න එහෙම නැත්නම් විරෝධේ පාන්න බුදුජානනාංශයේ මුළු ත්‍රිපිටකයේම හදාarpු ඕල්ඩන්බර්ග් කියන මේ චින්තකය නැත්නම් රජකයා කියන කිසිම තැනක බුදුරජාන්සේ අයිතිවාසිකම කියන වචනේ පාවිච්චි කළවත් නැහැ කියලා. මුළු ත්‍රිපිටකයේ කොතනකවත් අයිතිවාසිකම කියන එක පාවිච්චි කළා නැහැ. කිසිම සංඝයාට කිසිම අයිතිවාසිකමක් නැහැ. ලැබුණොත් පින්නපාතේ, ලැබුණොත් පාංශකූලේ, ලැබුණොත් සේනාසන, ලැබුණොත් පූතිමුත්ත බේසජ්ජේ. කොච්චරයි? මට අරක ලැබිය යුතු මේක ලැබිය යුතු කියන්නේ සංඝහිතින් ගැන කතා කරන්නේ වුණා. ඔය එහා කන්ද හදපු මේ පඬිතරත් මහත්තයා පත්‍රයක කොතනක හරි තිබුණොත් සංඝයා අයිතිවාසිකම් කතා කරපෙව්වා. ඒ පත්‍ර කෑල්ල කපලා ලොකු සංසාර අන්ලොප් එක දානවා මේ සංඝයාද කියලා ආලේවල තියෙනවා. ලොකු සංසාරගේ මල්ල කැපල් මල්ල විහි කරන්නේ. ඔය හමස් මල්ල ඉතුරු වුණා. හය මාසයකට වැඩි තියෙන ලියුම් දාන වෙනම වෙට්ටියක් තියෙන හමස් මල්ල කියලා. ඒකේ තියෙන වැය තිබුණේ පඬිතරත් මහත්තයා ඒකෝ ලිපි. මොකද එයාට ඕන උනේ මිත මිලෝ මේ ලංකාවේ සංඝයා වහන්සේලා ටිකක් හදන්න ඒකට එහා කන්දේ ධර්මායතන හැදුවේ ලංකාවේ ධර්ම දූත සේවාව කරන්න. මිතු ආමතුරන් පස්සේ ඔයා තමයි කෙරුවේ. කරන්න ගියාට හරියන්නේ නැහැ. මොකද සංඝයා අයිතිවාසිකම් ඉල්ලනවා. හරිම කැතයි. පරිබ්බජන්ති කියලා කියන්නේ කාඩ කඩාන ගියේ කවුට කොයිද ආය මේ ගාලේ ඉන්න නෑම්බියක් හරි ගාලා හරි අයිතියක් නෑනේ ඌට ඌ කඩාන ගියේ එක නවත් ගිහිල්ලා නෑ අද කවුරක්වත් තාම තියෙන්නේ අර අර පැරණි ගිහි ගඳම තමයි. අයින් කරගන්නයි මේ කතා කරන්නේ බෑ කියන්න කියන්නත් බෑ. අනපේක්ෂිකෝ කාමසුඛම් පහය අපේක්ෂාවකින් තොරව කාමසුඛේ අතහැරලා දාලා. ඉතින් අන්න ඔය වැඩේට මේ සංඝයා වහන්සේලා ඇවිල්ලා බුදුජාණන් වහන්සේ කරපු මේ හඳාහුව ගෑම එහෙම නැත්නම් මේ චෝදනාව තමයි බුදුයන්සේ අනිත් පැත්ත හරවලා සංඝයාට දාන්නේ ඔයගොල්ලෝ ඒක අතහැරලා ආපු කට්ටියනේ. ඉතින් ඕගොල්ලෝ අතහැරලා ආව නම් අරගොල්ලන්ගේ දුක ගැනත් අඬනම වෙනුවට භාවනා කරපළකෝ. තමට අවිලේ අවිල්ල තියෙන අප්‍රසන්න මනසක් කියන එකවත් දරගනින්නකෝ. ඒ වගේ මේ දැකීමෙන් වෙච්ච එකක් කියලා දැනගන්නකෝ. ඒකත් ඕනනම් අපිට මේ සතියෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කියලා දැනගත්තා නම් ওই චෝදනා කතාවක් එන්නේ නැහැ නේ. ආවේ නැත්නම් අපිට සූත්‍රෙකුත් නැහැ. මාතෘකාවකුත් නැති වෙනවා. නමුත් බලන්න මේ ප්‍රශ්නයක් ආවොහම ඒ ප්‍රශ්නේ ඒක දිගේම ඒ වෛරක දිගේම එයාට යමක් අවබෝධ කර ගැනීම සඳහා ਸਰවඥාන්සේ මේ පාවිච්චි කරන ක්‍රමය මේ සිව්පිලිසිබියාපත් මහරතන් වහන්සේ නමක තියෙනවා. ඕන කෙනෙක් ප්‍රශ්නයක් ගොනු කරනකොට ඒ ප්‍රශ්නේ ඇතුළේ උත්තරේ තියෙනවා. අරයයි වහගෙන වහගෙන කතා කරාට ඔක ඇතුළෙම තියෙන උත්තරේ පෙන්වන්නේ. පිටින් කිසිම උපකරණයක් පෙන්වන්නත් එපා. පිටින් කිරීම රසායනික ද්‍රව්‍යයක් දාන්නත් එපා අරයට පෙන්නලා දෙන එකයි තියෙන්නේ. ඉතින් ඒක තමයි පසුගිය සත වර්ෂයේ හිටපු හොඳම ගණිතඥයා අයින්ස්ටයින් කිව්වේ හැම ගාණකම උත්තරේ ගාණ ඇතුලේ තියෙන්නේ. ආය ගාණේ උත්තරේ මේ කල්ු ඇල්ලෙන් එන එකක්වත් පෑනෙන් පොතෙන් එන එකක් නෙවෙයි උතුරට ගාණ කියෝපන් ඇතුලේ උත්තරේ තියෙනවා. ඉතලා උඹ තේරුම් ගත්තට පස්සේ ප්‍රශ්න පත්‍ර වන්නේ කනාගේ දැනගැනීම පිසුක පාද වශයෙන් ලියපන්. අහවල් ප්‍රමේය යටතේ මේක මෙහෙම වුණා නම් මේ උත්තරේ ඒ උත්තරේ තියෙන ගාණය ඇතුළේමයි. කට්ටිය හිතනවා මේ ගණන් වල ඒ දවස් අපිට තිබුණා බීජ ගණිතයේ සීඝ්‍ර ජ්‍යාමිති අංක ගණිතය කියලා ජේයි ජයසූරිය මහත්තයාගේ පොත් සෙට් එක. ඕකේ අන් පිටිපස්සෙම පිටුවේ ඉලක්ක උත්තර ටික තියෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම ගාන හදන්න ඉස්සලා උත්තරේ බලා ගන්න පොතේම පිටිපස්සේ තියෙනවා. ඉතින් සමහරලාට එක ගානක් තිබුණා ඒකේ උත්තරේ 3යි. හැබැයි ගාන සුළු කරපුවාම එන්නේ 6යි තමයි. එන්නෙම නැහැ. සුළු වීජ ගණිතම ගාන. ඉතින් පොඩි ඇලපන්ති පොඩි ඇත හොඳ ගණන්කාරය අපි. මං නම් ඉච්චරව ගණන් ගන්න. මම මේ සාමාන්‍යයෙන් ওই ගණන් ගණන්කාරය බව. හැබැයි ওই නිකන් වුවට මට දක්ෂ නැහැ. අර කොහොමද තුන අරගෙන උත්තරේ. එන්නෙම 6මයි. ඉතින් විජේරත්න කියලා සර් කෙනෙක් අහලා තිනවා මේ මාත් බැලුවා මෙයාත් කිව්වා මේ ඇත්ත තමයි හය තමයි ඊළඟට උත්තරේ තුන නිසා මම අන්තිම උත්තරේ දෙකෙන් බෙදුවා කිව්වා. මොකද පොතේ තියෙන තුනයි ඌව තමයි ගණන් කියන්නේ. ඌව තේරෙන්නේ නැහැ කාටවත්. ඉතින් ඒ සූත්‍රයේ අපි දැන අරගන්න ඕනේ හැම ප්‍රශ්නෙටම උත්තරේ තියෙන්නේ ප්‍රශ්නකම උත්තරේ තියෙන ප්‍රශ්නේ ඇතුලේ. අපි මේ විදේශයෙන් ගෙන්නනවා ප්‍රශ්න විසඳන්න කට්ටිය. නස්සත්‍රකාරයෝ ගෙන්නනවා. නැකත් බලනවා. ඒ වගේම අවුට්සෝස් කරනවා. පිටකට්ටියට දෙනවා. ඔය එක බයියෙකුට ප්‍රශ්නේ පිළිබඳ හැඟීමක් නැහැ. ප්‍රශ්න පිළිබඳ හැඟීම තියෙන ප්‍රශ්නේ මතුවෙච්ච මිනිහා. ඒ මිනිහා කාට හරි බාර දීලා ඒකනේ ආණ්ඩු වැඩ කිසි දෙයක් හරියන්නේ නැත්te උන්ට කිසිම හැඟීමක් නැහැනේ. කිසිම හැඟීමක් නැහැ. ප්‍රශ්නේ විසඳන්න ඕන කමක් නැහැ. ඉලක්කම් ගණන් ප්‍රශ්නේ ගණිතඥයෙක් ගන්න කියනවා. මුදල් ප්‍රශ්නේ දායන බැංකුවට කතා කරන්න කියනවා. නීතිමය ප්‍රශ්නේ දායන නීතිඥයන්ට කතා කරන්නයි කියනවා. නැත්නම් ස්පෙෂලිස්ට් කෙනෙක් ගන්න කියනවා. ඉතින් උන්ට ගාණේ කියලා දෙන්න බෑ ඉස්සෙල්ලා. දැන් මං කීප දෙනෙක් එක්ක වැඩ කළා ඉතින් ඌට කියන්න ඕනේ ප්‍රශ්නේ මෙතනයි තියෙන්නේ. අරෝ ඉන්නේ වෙන ලෝකෙක. අදාළ නැහැ නේ මිනිහට. ඉතින් ගාණ කියනකොට මට තේරෙනවා මේකයි උත්තරේ කියලා. ඒක හොඳයි කාටකින් අර ගාන්න හදන නැති කියවනේ. කියවට අර මනසට ඒත්තු කරලා දෙන්න මම කියන්නේ මෙච්චර ඕනෙම දරුණු ගාණක්. ඕනෙම දන්න උත්තරය අවුරුදු 6ක ළමයෙකුට කියන්න බලන්න ළමයා ටක් ගන්නට උත්තර දෙන්නේ නැහැ. හැබැයි ළමයට ඒත්තු ගන්නන්න ඕනේ ගාන මොකද්ද කියලා. ළමයි ගොළුව මොනවත් නැහැ. මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා පුතා. මොකද්ද ප්‍රශ්නේ පොඩ්ඩ පාඩු වෙන්නකෝ. මෙන්න මෙහෙමයි. අයියෝ මෙහෙම කියනකොට අපි කවදාකවත් හිතපු නැති පුදුම රැඩිකල් උත්තර දෙනවා. හැබැයි ඒ ළමයට ඔළුවේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තේරුම් කරලා දෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳන්නේ ඒ වගේ ගණන් සූත්‍රයක වගේ මෙහෙම තක් ගන්නකොට නෙවෙයි. පියවර දෙක තුන කියන. පළවෙනිම දේ පළවෙනිම දේ පේනවා අපි කඹරන්නේ අපි මේ බැඳිලා තියෙන්නේ මේ විතික්‍රමන කෙලෙස් කියන අපි කියන කාම ලෝකෙට කියලා. ඒක පිළිබඳව ඉච්ඡර බණ කියන දෙයක් නෑ කවුරුත් වගේ ඒක දන්නවා. මේ සංසාර බන්ධනයට කියන්නේ තෘෂ්ණාව. තණ්හාව. ඒක තුනකට කඩලා පෙන්නනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඔය පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම. ඉතින් මේ කාම තණ්හාව පිළිබඳ ඉච්ඡර බණ කියන්න ඕන කමක් නැහැ. මිනිස්සු දන්නවා රූප ඇහැ පිනවන්න, ශබ්ද කන පිනවන්න අද තාක්ෂණයත් එක්ක අද අපේ සාමාන්‍ය මධ්‍යම පෞලක ගයක් තුල තියෙන ඒ පිනවීමේ උපකරණ ටික. ඒකේ සීමාවක් නැහැ. ඒක තමයි ඒගොල්ලන්ට මදි වෙලා තියෙන්නේ. පළවෙනි පන්ති පන්ති බාට පත් වෙන නම් තව ටිකක් ඒවා දිනු කරන්න ඕනේ. පෝස දුප්පත් වෙනවා කියන්නේ ඇහැ කන පිනවීම බඩු නෑ. හැබැයි කෝකද නිවනට කිට්ටු කියලා ඇහුවොත් ඒක වෙනම කතාවක්. ඉතින් මේක කාම ලෝකේ. දැන් අපි මෙතන ඉන්නේ මේ වහලයට ඉන්න දැනට ඒ කාම ලෝකේ යම්ම හෝ ආදීනවයක් දැකලා අඩු ගානේ මාසයකට දවස් දෙකක් අවුරුද්දකට දාස් 10ක් 15ක් එහෙම නැත්නම් සුමානයකට පැය භාගයක් මේ කාම ලෝකයෙන් අයින් වෙන්න ඕන කියන එක නේකට අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ නික්මීම තමයි නිෂ්ක්‍මණය කියලා කියන්නේ අබිනිෂ්ක්‍මණය කියන්නේ උතුම් නික්මීම මොකද අර හම්බ කරගත්ත තමන්ම හම්බ කරගත්ත දේවලි පොඩ්ඩකට වෙන් වෙනවා ඉතින් එහෙම එකක් මේ ලෝකේ නැහනේ හම්බ කරගත්ත දේ බදාගෙන ඉන්නවා වෙන් වෙනවා නම් වෙන් වෙන්නේ හොරෙක් ගේ කැඩුවොත් නේ රජයට පවරගත්තොත් නේ නැත්තම් වෙන් වෙන්න හිතන්නේ නැහනේ. නමුත් මේ පැවිද්ද වගේම සරුවච්චන් වහන්සේ කියන මේ ගිහිගෙන් නික්මීම බාලදක්ෂ ව්‍යාපාරේ තියෙනවා. බාලදක්ෂ ව්‍යාපාරේ තමයි ඔක්කොම පහසුකම් තියෙන ගේ අතහැරලා දාලා යනවා කැලේට. ඒ සමාන අදහස් තියෙන කට්ටියත් එක්ක මේ කූඩාරමක් ගහගෙන ගිනි මැලයක් ගහගෙන ඉන්නවා. ඒකල ඇවිල්ලා ඒකට පදක්කම් දෙනවා. මෙන්න මේ මේ විදිහේ ක්‍රියාකාරකම් අපි කරයි කියලා. ඕකම තමයි පැවිද්ද කියන්නේ. සියලුම පහසුකම් සහිත ගයක් තියෙනවා. අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා, දුව දරුවන් සමහරලාට සහෝදර සහෝදරයන් ඉන්නවා. ඒගොල්ලෝ බලන ගතියක් තියෙනවා. අතහරිනවා. ඒක දැකලා තමයි ඒක තමයි මේ සිද්ධාර්ථ තාපසතුමත් ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකලා පැවි කලකිරුණාම පැවිද්දෙක් දැකපු දවසේම උත්තරේ තමයි අපි ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳන් දන්නා ලෙඩෙක් මාළෙක් මල කරන් පැවිදි. ලෙඩෙක් මාළෙක් මල කරන් පැවිදි. ඉතින් අපි පැවිද්ද කොච්චර දැකලා ඇද්ද? උත්තරේ හම්බෙලා නැහැ සම්. හිතිලවත් නැහැ. මොකද පැවිද්ද දෙන ආදර්ශය හොඳ නැහැ. පැවිද්ද මල බරක් ගිහින්ද. ඉතින් ගියර පේන දින ගෙදර එනවා නම් මේ ආම්දුර උදේ වෙනකොට පින්න පාසෙ බෙදනවා. හැන්දෑ වෙනකොට උදැල්ලක් විසි කරනවලු මිදුලට. ඔය ඉන්නේ උදැල්ලක් ගෙන යන්න කියලා හිතාගෙන. හඳ වෙනවා නම් එන්නේ ධාමරු ඉතින් මොනවාද මේ බරපැනකට ගියක් හරි කඩාගෙන දෙන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු ගෑනිට කියනවලු ඔන්න උදැල්ලි විසිකපම් මිදුලට. එයා එන්නේ උදැල්ලක් ගෙනියන්න වෙන්නේ නැති ඕම යන්න ගියපන්ලු අරගෙන. මට ඇවිල්ලා ඌව කතා ඉන්න වෙලාවක් නැහැ කැමති නම් දීපද නැත්නම් ගිහින් ඉතින් කියලා. ඒ තරම් හාමුදුර කෙනෙක් දකින්නවා කියනවා නම් බර පැනවා. බරපතල ප්‍රශ්න. බරපැන. ඒ තරම් සංගයා දකින්නකොට මිනිස්සුන්ට ඇඟට අමාරුයි. ඒ නිසා පැවිද්දා කියන එකන මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන එකට මේ ගැළවුමක් කියලා හිතෙන්නේ නැහැ. එහෙම හිතෙනවා නම් ඒකට බුද්ධ ධර්ම වෙන්න ඕනේ නැහැ. ඒකට බුද්ධ ධර්මයේ මිසු පේනවා මේ මේ ජීවිතයේ තියෙන මේ බන්ධන වලට ගැළවුම් ක්‍රමයක් තියෙනවා. ඒ ගැළවුම් ක්‍රමේ ඉන්න කෙනා බොහොම සහැල්ලුව ඉන්නවා. ඒවට කියන ශ්‍රමණ ඵල. මේ ජීවිතේදී මසල සැහැල්ලුවෙන් ඉන්න අච්චර බරපතල බන්ධන අයින් කරලා. හැබැයි බුදුරජාන් වහන්සේ දන්නවා මේ කාම තණ්හාව තැහැරියාට නිකන් ගීගියත් ඇහැරි මාර්ගයෙන් භව තණ්හාව කියලා එකක් තියෙනවනේ. අපි කියන දේ මගේ පවුල, මගේ මරණ දාන සමිතිය, මගේ ගම, මගේ සිංහල බුද්ධඝම පන්සල කියන එක නැතුණාට මගේ හැපිනවන්න, මගේ කන නාශයේ දිව පිනවන්න තියෙන ආශාව කාම තණ්හාව නම් භව තණ්හාව කියලා කියන්නේ මම හිත වාඩි වෙලා ඉනකොට වතුර ගෑවොත් හිත මම භාවනා කරනකොට සද්දයක් ඇහුනොත් හිත භාවනා කරනකොට මට හිතවිලි ආවොත් දැන් මම මොකද කරන්නේ දැන් මෙතන ඉන්නකොට නම් ඔන්න හරි මම ගෙදර ගියාට පස්සේ මට දැන් මේ විදිහට බාධා આવොත් මොකද කරන්න කියලා අර මේ මොහතක හරි සැපයක් ලැබුණත් ඒක ඉතරලා පැතිරලා කාලේ සහ දේශ දිගේ කල්පනා කරන කල්පනාවට අපි කියනවා භව තණ්හාව කියලා කාම තණ්හාව කියන්නේ අපි ඇහ කන ජීවනාශය කය මන පිනවනෙක් කියලා. භව තණ්හා කියන්නේ ඒක අපි කට්ටියටම දෙන්නේ කොහොමද? මට හිතත් හම්බෙන්නේ කොහොමද? මට යණ යන තැන හම්බෙන්නේ කොහොමද කියලා අර හම්බු වෙච්ච වෙලාවේ ඒක ගැන කල්පනා කර කර අර චිත්තක්ෂණයත් කෙලසරයි. මේක දිගට පවතින්න ඕන. මේක යණ යන තැන පැවතින්න ඕනේ. දකින් දකින් කෙනාට හම්බෙන්න ඕනේ කියලා අර කර්මානුරූප හම්බෙන සුවිශේෂී අර ක්ෂණය ක්ෂණ සම්පත්තිය කෙලස ගන්නවා අපි මේක දිගට පවත්වන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා නිකන් ලොකු සාංශි ඉන්න කාලේ කියන සිද්ධියක් වෙලා තමයි කිව්වේ. කවුරු හරි කවුරු හරි පන්සලක් හදලා පූජා කරා නම් ඒ මිනිස්සුගේ පරිසම් වෙන්නේ කිව්වා. ඒ මිනිසා ශාසනය දිහා බලන්නේ, ඒ මිනිසා සංඝයා දිහා බලන්නේ මා අමූතු තාලයකට. එයා සංඝයා කුලියට අරගෙන මේ වත්ත බලා ගන්න ගත්ත කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒක මම හොඳටම දැක්ක මහසි භාවනා ක්‍රමයේ. ඒ වගේම ගල්දුව ගැන හදාන කොටත් ඒක පේනවා. ඒ පූජා කරපේකන නීති කියාගෙන ඉන්නවා. මෙන්න මේ මේ මමයි මේ ඔක්කොම කරුවේ සංඝයා වහන්සේලා මේ අගත අනගත චතුදිස සගස දිනේ පැමිණි නොපැමිණි සයුත්‍රියෙන් පැමිණි සංඝයා දුන්නට ඔබ වහන්සේට දීලා නැහැ. වහන්සේ යන්න බලන්න ඉන්න ඕනේ කියලා. ඉතින් අර පද රාදවට හම්බෙච්ච පතරෙද්ද වගේ කො හොදලා දෙන එක විතරයි කරන්න තියෙන්නේ. පතරෙද්දක් හම්බුනා කියලා සන්තෝෂ වෙන්න දෙයක් නෑ. ඒක සංඝයා දන්නේ සංඝයා දන්නේ ඒක නිසා ඉදමක් ස්ථානයක් එහෙම පූජා කරන මිනිස්සෙක් ගැන දෙසරයක් කල්පනා කරන්න කියන මට ලොකු සංසි කියලා තියෙනවා. නැත්තම් අපි ඊවට බැඳෙනවා. අපි ආවේ ඌ අතහැරලා. බැඳෙන්නේ නැතුව ඉන්නවනම් ධම්මනිසත්‍ය හම්සු කෙරේ මොකද්ද මේක හැදුවනේ. 64 හැදුවේ. හදන වෙලාවේදී සම්පූර්ණ අතේ සල්ලි වලින් තමයි කරන්න පටන් ගත්තේ. ඉතින් හරියට මිනිස්සු ඒ සිද්ධ කරන්නේ. මිනිස්සු ඇල කුටි හදලා දෙන්න, පාර හදෙන්න ඒ ශාංශ කිව්වේ, "ඔයා කුටිය හැදුවට පස්සේ මම බුල්ඩෝසරයක් ගෙනලා කඩුවොත් තංගලන් නැත්තම් හදන්න." ඔයා මට දුන්නොත් මෙන්න ඒ දවස්වල හැටියට ඉතින් 30000 40000 ගිහිල්ලා තියෙන කුටියක් හදන්න. මේ සල්ලි මෙන්න මේ කුටියන් කියලා මම බලානින්දදී මෙහෙම මූදට විශ්කිරුවොත් හිතමනාප වෙන්නේ නැත්තම් දෙන්න. මන්ට ඔයගලට කි සල්ලි එපා. මේක හරි වාතයක්. මේක හරි බරක්. පුතේ මිනිස්සු මේ දාඩිය මහන්සියෙන් හම්බ කරපු දෙන්නේ මේ දෙන්නේ. ඉතින් දුන්නාට පස්සේ එව්වට වග වෙන්න වෙනවනේ. ඉතින් ඒ නිසා සංඝයාට ඒ කරදරේ තියෙනවා. ඉතින් ඒක අර භාවනා කරන වෙලාවේදී සක්මන් කරන වෙලාවේදී ඕවනේ ඔළුවේ තරන් දෙන්නේ. ඒකට භව තණ්හාව කියලා තමයි කියන්නේ. ඒ වෙලාවේ ඇහැ කන දිවනාසය පිනවන්න කරන දේවල් නෙමෙයි මේ සාසනික වස්තු රකින්න, සාසනික සම්ප්‍රදාය රකින්න, මේ චාරිත්‍ර වාරිත්‍ර රකින්න ඉතියේ භවය නැත්නම් භව තෘෂ්ණාව කියන එක අපි ලොකු ආඩම්බරයකට ඔටුනුවක් විදිහට බලංගන ඉන්නේ. ඒක අතහරින්න කිසිම මේ පොතක පතකවත් නැහැ. කියන්නේ ඔබ වෙන හැඟීමක් පහල කරගන්න, ඔය රක්ෂණය කරන්න, තිබුණු සම්ප්‍රදායම රකින්න, පුළුවන් තරම් මහන්සි වෙන්න කියන එකේ නරක නැහැ. ඉතින් සංස්කෘතය රකින්න මහන්සි වෙන එක හොඳයි. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ කාම තෘෂ්ණාව නැත්තම් මේ ලෞකික කාම ආසාව නැතිකරන්න රූපෙට හිත බඳින්න කියනවා. කයට හිත බඳින්න කියන නිසා කායානුපස්සනාව දීලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් අපේ හිතම මෙච්චර මේ කතන්දර අහගෙන ඉඳලා ඉඳලා ඉඳලා වාඩුණාට පස්සේ එක චිත්තක්ෂණයක ආස්වාද ප්‍රසවාස කයට හිත ගියයි කියලා. එක චිත්තක්ෂණයක තබන পায়ට හිත ගියයි කියලා. එතකොට යාට කියන්න පුළුවන් ඒ චිත්තක්ෂණයේ අර කියන කාම රාගයේ 100ට 100ක්ම නැහැ. අර තියෙන රත්තේසු මේ මේ මණිකුණ්ඩලේසු කියන විදිහට රත්තරන් මිනිමිතු පිළිබඳව ගෑන දරුවා පිළිබඳව හැඟීමක්වත් තියෙන්න බෑ එක චිත්තක්ෂණයක ආස්වාද ප්‍රසවාසයේ නැත්නම් ආනාපාන සති පිහිටේ යන එක චිත්තක්ෂණයක ඇවිදින බව දන්නවනම් ඒ චිත්තක්ෂණයේ අර කියන විශාල අර මහා භව බන්ධනේ නෑ ඒ මොකද ඒක රූපෙට හිත බැඳලා තියෙන නිසා. රූපය පිළිබඳව අපි ආස්වාද ප්‍රසාද රූපේ නැත්තම් සක්මන් රූපේ නිසා අර වෙලාවේ කාම ආසාව නැහැ. එහෙම නැත්තම් කාම තෘෂ්ණාව නැහැ. භව බන්ධනේ නැහැ. ලෝකෙට තියෙන ආසාව නැහැ. ඉතින් මෙන්න මේක දන්නේ නැතිකම තමයි අද යෝගාවචරින්ගේ තියෙන්නේ. නැත්තම් යෝගාවචරින්ගේ හිත චිත්තක්ෂණ වශයෙන් අරමුණට නොයනව නෙවෙයි. සතිය පිහිටන් නැතුව නෙවෙයි. ඒ සතිය පිහිටන හැම වෙලාවෙම කය සාක්ෂි කරගෙන කාම ලෝකේ අතාරිනවා. අබිනිෂ්ක්‍මණයක් සිද්ධ වෙනවා. චිත්තක්ෂණ මාත්‍රේ. ওই චිත්තක්ෂණ මාත්‍රයෙන් වෙන එක ඒ චිත්තක්ෂණෙම තේරුම් ගන්න බැරිකම ස්නායු ශෛල විද්‍යාත්මක දුර්වලකමක් ආවි. මේ වෙලාවේ මගේ හිතේ තියෙන සතිය බව ඒ සති චිත්තක්ෂණ දැනගන්න බෑ. මේ සතියේ පිහිටන චිත්තක්ෂණේ කාමාශාව නැති බව ඒ චිත්තක්ෂණ දැනගන්න බෑ. ඒක අටුවාචාරින් වහන්සලා පෙන්වන්නේ මේ ඇඟිල්ල දික් කරපුවා මේ ඇඟිලි කොන මේ ඇඟිලි කොනෙන් අල්ලන්න බෑ. ඒක වෙන ඇඟිලි කොනකින් අල්ලන්න ඕන. ඒකයි බුදුදහම සුඟක්ලාට මේ මේ ඇඟිල්ල අත් දෙක මෙහෙම හදාගෙන ඉඳ ගතියක් පෙන්නන තියෙන්නේ. මේ ඇඟිල්ල කෙලවර මේ ඇඟිලි කෙලවරෙන් අල්ලන්න බෑ. ඒක තමයි ඔය පස්ව ජීවිච්ච වජ්‍රච්ඡේදක සූත්‍රයේ ඒකෙන් කියලා තියෙනවා හොඳම පිළිමන්ත වලින් කඩුවක් හැදුවොත් ඒකෙන් කපන්න පුළුවන් ඕන දෙයක්. හැබැයි කඩුවේ දැල්ල කඩුවේ දැල්ලෙන් කපන්න බෑ. මොකද ඒ කඩුව නමන්න බෑනේ. ඒ කඩුවේ දැල්ල කපන්න ඊට වැඩිය හයිය කඩුවක් තියෙනවා. නිසා වජ්‍රච්ඡේද කියලා කියන්නේ ආයෙත් මොකෙන්වත් කඩන්න බෑ. ඉතින් ඒ වගේම ඒ නිදර්ශනය ගෙන හරපානවා සතිචිත්තක්ෂණයට සතිචිත්තක්ෂණිය මම ඉන්නේ මම දැන් කාම ලෝකයෙන් අයින් මම ඉන්නේ ආනපාන රූපේ මම ඉන්නේ පයි නැත්නම් මම ඉන්නේ මේ මధుරෙක් විදිහට වේදනාවේ නැත්නම් මම ඉන්නේ කැස්සක් අහන සද්දේ නැත්නම් මම ඉන්නේ හිතවිල්ල කියලා දැනගන්න බෑ. ඒක දැන ගැනීම සඳහා බුදුරජාන්සේ දීර්ඝ කාලයක් කරව පරිශ්‍රණය ප්‍රතිඵලයි තමයි චිත්තකේන හතරක් පහක් එක දිගටම සතිමත් වුණොත් වෙනසක් දැනගන්න පුළුවන්. ඒක හොඳට හිත වද ගන්න ප්‍රත්‍යක්ෂණය කළ බලන්න සති චිත්තක්ෂණයක් වෙනසක් ඇති කරන්නේ නැහැ. නමුත් සත්‍චිත්තක්ෂණ රාශියක් හතරක් පහක් හයක් හතක් කියොත් එතකොට තේරෙනවා මේ මේ පදාසය තුල අම්මදාර්ශ ගෙවල් දොරවල් මණිකුණ්ඩල රත්තරන් මිනිමුතු නැහැ. තිබිලා තියෙන්නේ අර මේ අරමුණේම හිත පීරි ගන්න එක තමයි. ඉතින් ඒක තේරුම් ගන්නත් එයාට විශාල අන්වේ ඥානයක් අවශ්‍යයි. එයාට විශාල සුතමේ ඥානයක් අවශ්‍යයි. අන්නේ සුතමේ ඥානේ තියෙන කෙනාට තියෙනවා මෙන්න මේ ටිකේ නම් මම මේ වෙන මිනිහෙක්. අමුත්තක්. කොහේ හිටියද කියලා දන්නේ අරමුණේ හිටියේ කර්මන්ට දිගින්වත් තරයින්වත් සම්බන්ධ නැහැ හුස්මේ. වමේ දකුණේ. නැත්තම් සබ්දෙක. නැත්තම් දාහනේ වලඳනවා. නැත්තම් දත් මදිනවා. මේ තේරෙන්න පුළුවන්. ආන්නේ එතකොට යාට තේරෙනවා ඒ ඒ හුස්මේ හෝ ආනපානේ හෝ තානේ හෝ මේකේ ඉන්න වෙලාවේ ආතතියක් ඇත්තෙම නැහැ හිතේ. එතන ඒ චිත්තක්ෂණේ එතන එතනනේ. එන්නම බෑ. ඒකෙන් ඉස්සල්ලත් හිතේ ආතතියක් තිබ්බා. ධ්‍යාන කරු ගැන හිතනද භාවනා හරියයි කියලා හිතනද මේ පන්තර හොඳද කියලා හිතනද මේ අරමුණ හොඳද කියලා හිතනද මේ ගුරුවරයා හොඳද කියලා හිතන හුඟා චිත්තක්ෂණ ආවේග තියෙන. අරකේ නැහැ. තියෙන්න බෑ. ඒ ඔක්කොම තියෙන්නේ මේ භව බන්ධන කියන තැනක තමයි. ඉතින් ඒක විස්තර කරනවා භෞතික විද්‍යා විනෝදේ පොතේ බොහොම ලස්සන නිදර්ශනයකින් ගත්තොත් එහෙම ඔය ඇස්සත්ත්‍ය පාලම තියෙන්නේ. ඒ ඇස්සත්ත්‍ය පාලමේ මැද කණුවක් තියෙනවානේ මේ මේ පාලම හයි කරලා තියෙන දෙපැත්තේ කණුයි මැද කණුවයි ඉතින් ওই පාලමේ කවුරු හරි සැකිල්ල අරගෙන ඔකේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද කියලා හොයාගත්තොත් ඒ හුඟක් කරාට ওই මැද කණුවේ තමයි තියෙන්නේ. ඒක තමයි බර දරලා තියෙන්නේ. හරියට මේ ගුරුත්ව කේන්ද්‍රයට පාලමේ ගුරුත්ව කේන්ද්‍රය ගම්මිරි සැටකින් ගැහුවොත් මුළු පාලම දෙදරනවා. ඒකේ පැත්තකට ගැහුවොත් ඒ පැත්ත විතරයි දෙදරන්නේ. ඒ නිසා කවුරු හරි ගණන් කරලා කරලා ඒ ගම්මිසටයකින් ගැහුවොත් මේ අතින් දමලා ගහන පාරකට මුළු පාලමටම ඒ සද්ද යනවා. හරියට කියනවනම් මකුළු දැලයකට කොතන හරි තට්ටු කිරුවොත් මුළු මකුළු දැලම හෙල්ලෙනවා වගේ. එතකොට ජිල්බෝලකින් ගැහුවොත් මේ වගේ දහ ගුණයක විතර කම්පනයක් එනවා. වෙඩි උණ්ඩයක් මොනවාද? කාලතුවක බුණ්ඩයක් යවුගොත් අර පාලම දෙදරන ගන්න වැඩිනේ. ආන්න ඒතකොට ඒ පාලමේ දෙදරීමේ දෝලනේ අල්ලගත්තොත් ඒක කොයි තරකට යන්නේ කියලා ඒ දෙදරුම ගිහිල්ලා ආපහු එnde ඉස්සලා දෙවෙනි ගම්මිරිසට පාර දෙන්න පුළුවන් නම් හොඳටම ගණන් කරලා එතකොට ඒ දෝලනය තව චිත්තක් ඉස්සරහට تعلق කරන්න පුළුවන් ඊට පස්සේ ඒක ආපහු හැරෙන වෙලාවටම ආයත් ගම්මිරිසටකින් ගහන්න ගත්තොත් ඒ දෝලනය මෙහෙම මෙහෙම වැඩි කරගන්න පුළුවන් කියන එක භෞතික විද්‍යාව විනෝදේ පොතේ පයිරල්මන් කියන මහත්තයා ලියලා තියෙනවා. එතකොට ඉදිරියටම ගිය වෙලාවක පාලම කඩාවැටෙනවා. ගම්මිලි සැටෙන් ගහලා පාලම කඩන්න පුළුවන්. හැබැයි ගම්මිලි සැටේ ගහන්න ඕනේ හරියට ගුරුත්ව කේන්ද්‍රයට. ඒකල ඒකේ දෝලණය බලාගෙන ආපහු යනකොට ආයෙ එකක් ගැහුවොත් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. අර මුළු සංසාරේ පුරාවට ගෙන ආපු මෝහ පටල එක සති චිත්තක්ෂණයෙන් කඩනවා. මුළු එතකොට මුළු භවයේටම මේ ශබ්ද යනවා. හැබැයි ඒ දෝලන කාලය යනවා ඊගාව හුස්මත් එක්කම දෙවෙනි සැරේටත් සතිමත් වෙන්න ඕන. තුන්වෙනි සැරේටත් සතිමත් වෙන්න ඕන. අපි හුස්ම ගනිමුකෝ. නැත්නම් චිත්තක්ෂණ තමයි ගන්න ඕනේ. කරගෙන කරගෙන යනකොට යාට පේන එකේ කලාවක් අහුවෙනවා. ඒ තරමටම කාමෙන් ඈත් වෙනවා. ආතතිය නැති වෙනවා. අකාලිකවම යාට තේරෙනවා කවදාකවත් නොගිය ගඟ දිගේ ඉහළට යන ගමනක් යනවා. එතකොට යාට තේරෙනවා අර ගිහි ගෙදර තියෙන බන්ධනත් එක්ක කෙරුවොත් මේ කොහොමඩක්වත් කරන්න බෑ. ඒක අයින් කරගන්න සතිය ගන්නවා. හැබැයි සතිය දිගට පවත්වන එකට කියනවා අඛණ්ඩ සතිය කියලා. සුපතිට්ඨිත සතිය කියලා. ඉතින් මෙතන ඉන්න කට්ටියට සතිය පිළිතුරන්න උගන්වන්න ඕනේ නෑ. ඔක්කොමලා ගන්නවා. ඒක මම වාසියට ගන්නවා. නමුත් මේගොල්ලන්ට කියලා දෙන්න ඕනේ ගත්ත සතිචිත්තක්ෂණය එහෙම එහෙම ගම්මිරිසට පහර වගේ ජිල්බෝල් පහර වගේ එතන එතන ගහගෙන ගහගෙන ඉඳනං කාගෙන්වත් සරණක් නැහැ. ඔය පින්කම් කරපුවා හෝ තව ගුරුවරයා ළඟ ඉන්නවා කියන එක හෝ මොකකින්වත් නැහැ. ඒකෙන් තමයි මෙතෙන්ද ගත්තේ. දැන් තියෙන්නේ මේක දිගටම අර ගම්මිස්සට පහර ගහගෙන ගහගෙන ගහගෙන ගියොත් මේ වික හරියට අහුනොත් විනාඩි දෙකෙන් තුනෙන් මුළු ඇඟම සහලවලා දාඩිය දාලා කලන්තේ හැදිලා එහෙම නැත්නම් එපා වෙලා නැගිටලා යන්නේ ඒ තරමට අර කාම තණ්හාව නෙවෙයි දැන් භව තණ්හාවක් ගලවලා දානවා එපාම වෙනවා පුදුමාකාර කම්මැලිකමක් එන්න පටන් ගන්නවා හුස්මත් දැනෙන්නේ නැහැ ඉතින් යා ආයශ්‍රයයක් අර කාම තණ්හාව ඇති කරන්නේ නැති වෙච්ච හුස්ම හොයනවා නැත්නම් ඇවිදිනකොට අනායාසයෙන් ඇවිදිනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර භවතණ්හාවත් දුර්වල වෙගෙන යනවා. මමයා දුර්වල වෙනවා. අරමුණ නැති වෙලා යනවා. අරමුණේ තිබුණ අර මේ ක්‍රමික ගතිය අපිලිවලට යනවා. අක්‍රමිකතාවයට යනවා. නානා භාව විනා භාවයට එනවා. ඔය තියෙද්දිත් ඉදිරියට ගියොත් එයාට තේරෙනවා මුළු ඇඟමයි හිතමයි දෙකම පසරදිනවා කියලා. කැමැති නැහැ. මොකද්ද මෙතන ඉන්න එක්කෙනෙක්වත් නැහැ මං හිතන්නේ ඒක අත්දකලා නැති. එතන කමඨාන් සුද්ධ වෙලා නැත්තම් ඒක ඒwidetilde තියන්න ඕනේ කියලා ඒක ගෝලයාගේ දෝෂයක් නෙවෙයි තනිකර ගුරුවරයාගේ දෝෂයක් කියන එක පුරිම පණ්ඩිත ශාංශ කියනවා. නිසා ඒගොල්ලන්ට කල්ැතුව කියලා ආප්තෝපදේශ ලියලා දීලා ඔන්න පුතේ ඔහොම යනකොට මෙන්න මේම බිල් එකෙයි මේ මේව ඔන්න බබෝ බිල්ලෝ එනවා අඬලම යල්ලා යනවා අන්න බබෝ පකමුණා ගොන්න ගහේ දාන්නනා කියලා පොඩි කාලේ අපිට නලිවිලි කවි කියන්නේ ওই ටික කියනකට අහන්න කැමති නෑ ඒගොල්ලෝ හරි කැමති සිද්ධාර්ථ කුමාරයා ගැන කතා කරනවලු ඒගොල්ලෝ හරි කැමති ජාතක ගැන කතා ගැන කතා කරනවට. මේ බත් පිඟාන පූජා කෙරුවොත් ලබනාති බුරියානි විගානක් හම්බ වෙනවා කිව්වොත් අප්පා කොච්චර දෝසෙනගෙයි. කොච්චර දෝ සාදු කියාවි. එහෙමනේ භාවනා කරගෙන යනකොට එපා වීමයි කිව්වොත් එහෙම. ඒක තමයි අපි කියන්නේ ඔයිට වැඩි නරකත රැයට කාලා බුදිය ගත්තාම ගෙදර ඉඳගෙන මේ භාවනා කළා මොකටද මේ එපා වීමක් ගන්න. ඉතින් ඒක නා අර කාම ආසාවටත් කැමති. ඒ වගේම කාම ආසාව නැති කිරීමට ගත්ත භව ආසාව භව තෘෂ්ණාව නැති වෙනාට කැමති නෑ. ඒකට තමයි විභව තණ්හා කියන්නේ. ඒකට ඉන්නේ ද්වේෂය. විභව තණ්හාව කියන්නේ භව තණ්හාව නැති වෙගෙන යනකොට භව ආශාව නැති වෙගෙන යනකොට තද විභව තණ්හාවක් එනවා. මේක තමයි කියන්නේ සතිය වඩන කෙනාට ද්වේෂය නැති වෙන්නේ නැහැ. වේරා පරිමුච්ඡති කියලා කිව්වට බුදුදහම කියනවා වේරා න පරිමුච්ඡති. යාට තද ද්වේෂයක් එන්න පටන් ගන්නවා ඉඳගෙන ඉඳ ඉරියව්ව පිළිබඳව. වඩන භාවනා පිළිබඳව. ඇතිවෙන නිබ්බිදාව පිළිබඳව. ඇතිවෙන නිදිමත පිළිබඳව. ඇතිවෙන පාලනයකින් තොර තත්ත්වදි පිළිබඳව විශාල මේ එපා වීම ගතියක් එන්න පටන් ගන්නවා. ඒක විභව තණ්හා කියන්නේ ඒක සයිකියාට්‍රික් සිටුේෂන් එකක්. අපි මෙතෙක්කල් ආසාවෙන් ඇති කරගත්ත ගෑණි දරුවෝ අම්මා තාත්තා රත්තරන් මිනිමුතු හරකබහන අතහැරලා ඇවිල්ලා අපි රූපයක් අල්ලනවා ආස්වාස් ප්‍රසවාසය. දැන් මේකට පිට කරගෙන අපි ජීවිත යාත්‍රාව ගෙනියන්නේ. දැන් සමත කරනකොට ඒකට බාධා කරන්නේ නැහැ. විපස්සනා කරනකොට ඒ රූපේ ගෙවී යෑම පෙන්වනවා. ආස්වාස් ප්‍රසවාස රූපේ බොඳ වීම පෙන්වනවා. ආස්වාස් ප්‍රසවාස රූපේ අක්‍රමිකතාවය පෙන්වනවා. ආස්වාස් ප්‍රසවාස රූපේ අපිලිවෙල පෙන්වනවා. යෝගාවචරයට වහ කාලා ඉන්න පුළුවන්. ඒක අච්චර මේ ගෑන දරුවෝ දීලා ඇවිල්ලා මේකක් අල්ලගත්ත දැන් බලනකොට ඒකත් මලකඩ කාලා. ඒකටත් ගුල්ලෝ ගහලා. ඒකත් ජරා දිරාවට යනවා කියලා එයා ගුරුවරයා පිළිබඳ අප්‍රසාදය පළ කරනවා. අරමුණ පිළිබඳව අප්‍රසාදය පළ කරනවා. භාවනා මධ්‍යස්ථාන පිළිබඳ අප්‍රසාදය පළ කරනවා. කියවන පොතපත පවා තැල්ලා දානවා. කෑම පවා එපා වෙනවා. නිින්ද යන්නේ නැතුව යනවා. එහෙම නැත්නම් දක්ෂ දක්ෂිණේ පිළිබඳව ද්වේෂය එනවා. මේක හොඳම ලකුණක් සතිය පිටව බාට. සතිය පිහිටවපු බවට පළවෙනිම එන දේ තමයි මම මෙච්චරම තකතිරුද ඇයි මම මෙච්චර කල් හිටියේ සතිය වඩන්න කියලා Tamanට දොස් කියාගන්න. සතිය උගන්නපෝ ඕනම කෙනෙක් ඒක කියනවා. බලන්න ස්වාමීන් වහන්සේ අපි මේ අපිට අවුරුදු 2600ක් තිබුණා මේ ශාසනේ කවුරුවක්වත් අපිට ඒක මතක් කරලා දුන්නේ නැහෙනි. අපේ අම්මලා තාත්තලාවත් මතක් කරලා දුන්නේ නැහෙනි. බුද්ධඝන් ටීචර්වත් මතක් කරුවේ නැහෙනි. මොකද්ද අපි මෙතෙක් කල් කරගෙන හිටියේ කියලා මේ හම්බ වෙච්ච සතියට සාපේක්ෂව අනේ මට මේක පමයි. නැත්තම් අවශ්‍ය ප්‍රමාණය ලැබුණේ නැහැ. කියලා ඇති වෙන අත්තානුවාද බයක් ඒක අත්තානුවාද බයක් නෙමෙයි තමන් පිළිබඳව ද්වේෂයක්. මං වගේ තකතිරුවේ කියලා. හම්බෙච්ච නැති කෙනෙක් නැහැ. දෙක මේක මට කරගන්න හම්බුණාට කරගෙන යන්න දෙන්නෙත් නැත්නම් මේ ගෑනු දරුවෝයි රත්තරන් මිනිමුතු හරක බාහන නැත්නම් මේ ස්ථානයේ තියෙන වතපිලිවෙත එහෙම නැත්නම් මගේ තියෙන කුෂ්ඨ රෝගේ නැත්නම් මගේ දතේ එකක් වම් බඩේ එකක් වම් නැත්නම් මැස්සෙක් ඇවිල්ලා කැස්සක් ඇවිල්ලා වැස්සක් ඇවිල්ලා කියලා මේ බාහිරේ දේවල් හොයනවා අපි එක්ස්පර්ට්ලා ඒකට අයික එක්කත් නැහැ. ඒක පිළිබඳව නොදන්නේ නැහැ කෙනෙක්. උඩ පොඩ්ඩක් කතා කරලා අහන්න බෑනේ. ඇයි භාවනා කරන්න බැරි? කරගෙන යන්න බැරි? මේක ළඟ ඉන්න කට්ටිය කහිනවනේ. කැහි බෙල්ල නෙන හරියක් භාවනා කරන්න කොයිලා කොක් කොක් කාලා කහිනවා. බැරිද සායන්සෝ එක කටට පොරොප්පයක් ගන්න. එහෙම නැත්නම් මේ සවුන්ඩ් ප්‍රූෆ් කරන්න මේක. නැත්නම් මට හෙල්ලෙන්නේ නැතුව භාවනා කරන්න පුළුවන් වෙන මොකටියක් හදලා දෙන්න බැරිද කියලා. එනත වැස්ස වහිනවා. ඒ නිසා දානශාලාවත් නිතරම ගෙනත් යන්න බැරිද? භාවනශාලාව ගාවම සක්මන් මළුවයි ඔක්කොම ගෙදර තියන්නකෝ. අපි හදමුකෝ කොච්චර අමාරුද ඔක හදන එක. එක තැනම කරන්න පුළුවන්. එහෙම නැත්තම් මැස්සෙක් ඇවිල්ලා. මේක ස්වාමීන් වහන්සේ මැස්ස කිව්වම මැස්ස විතරක් නෙවෙයි. හරිද? කරපොත්තොත් ඉන්නවා, මදුරුවොත් ඉන්නවා, අනික් සත්තුත් ඉන්නවා. මේ මැස්සෝ නැතුව ඇඟේ නලියනවා දැනෙනවා. දැන් මැස්සෝ වහලා වගේ එක්ක මැස්සොත් අස්කරන්න, කැස්සත් අයින් කරන්න, කැරපොත්තොත් අයින් කරන්න මේ නලියන ගතිය නැති කරන්න බාම් මොනක්වත් නැද්ද මේ කට දෙපැත්තේ කහනවා වගේ දැනෙනවා. නහය දෙපැත්තේ නලියනවා තේනවා. ඇඟේ සීලේ නිය සීලේ ඔක්කොම නලියනවා පේනවානේ. බැරිද කවුරුහට ගෑනු කෙනෙක් දාන්න කොට මසාජ් කර කර ඉන්න අපි භාවනා කරන වෙලාවේ මේ නිකන් තෙල් ටිකක් එහෙම ගාලා හරි මේ කරලා කියලා මේ දෙන නිදර්ශන කාරණා බැලුවොත් මෙතනදිත් අපිට hina යනවා ඔක දැනගත්ත දවසේ භාවනාදී හිනා වෙනවා මේ විදිහට තමයි භාවනා කරන අය පිළිබඳව භාවනා නොකරන අය හිනා වෙන්නේ. අපි කොච්චර කාලයක් සංසාරේ භාවනා කරන අයට විහිළු කරලා ඇද්ද? දැන් ඒ පරිප්පු අපි කන වෙලාවේදී අපිට ඒගොල්ලෝ කරපු දේ අපිටම හිතෙනවා පරාණු අනුන්ගේ දොස් දකින්න. find fault with others. ඒසා භාවනා මධ්‍යස්ථාන කියන්නේ දැලි පිහිවලින් යන සටනක්. ඒක පොඩ්ඩක මෙච්චර කැප කරලා ඇවිල්ලා කරපු මට මේ විදිහට මට සැලකුවේ කියන එක ආවොත් තරහ මොන විදිහෙන්වත් අනුකම්පා කරන්නේ නැහැ. ඒෂා ගුරුවරයා පිළිබඳව විවිධාකාර දැඳීම් ඇති කරගන්නවා. ඒ තනිකර ගුරුවරයා වැරදි. දැන් ඉන්න ගුරුවරුන්ට වෙලා තියෙන්නේ ගෝලයා සිවුරු ඇරියොත් නායකහමතු වහකනවා. ඊ තරම් ළමේ දරුවෙක් හදාගන්න කරන මහන්සිය ඇඳ බදාගෙන අඬනවා. මේ කාගේදෝ දරුවෙක් හදලා ඊට පස්සේ භාවනා කරන්න ඇවිල්ලා එයා කිව්වොත් එහෙම ඒකත් අතහැරලා ඇවිල්ලා දරුවෝ මල්ලොත් අතහැරලා ඔක්කොම කරලා ඔබ වහන්සේ ගාට ආවා ඔබ වහන්සේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා ඒ බණින එක නම් කමක් නැහැ. ඒ මනුස්සයා මොකාකාරී සම්බන්ධයක් හදන්න හදනවා ඒ මධ්‍යස්ථානෙත් එක්ක. මොකාකාරී බේකන වේලේ සම්බන්ධතාවයක් හදන්න හදනවා අරමුණත් එක්ක. මොකක් හරි සම්බන්ධයක් හදන්න හදනවා ගුරුවරයාත් එක්ක. ඒතර ස්ථානයයි ආරමුණ නම් ඉතින් අද්‍රව්‍යනේ. මේ අප්‍රාණිකනේ. ගුරුරැත් එක තමයි බන්ධනේ. ඒ නිසා භාවනා කරනකොට කාන්තාපක්ෂේ නම් පිළිමි ගුරුවරයෙක් එක්ක භාවනා කරන්නේ පුදුමාකාරයේ වගේ ඒගොල්ලෝ ගාව විශාල මේ පෙකණි වෙලවල් තියෙනවා. ඊට කාන්තාවක් කමටහන් දෙනවා නම් වැඩ කරනවා නම් පුරුෂ පක්ෂේ. තරුණ කෙනෙක් මේ කටයුත්ත කරනවා නම් හරි වැඩි වන්දනේ. ඉතින් ඒ නිසා නිකන් ඔය වැව් තියෙන අනුරාධපුරයේ වැව් මැද තියෙන අර දිරාගේ ගස් ඔය යාපනය යනකොට පේන්න තියෙන්නේ අන්නේ වගේ ගහක් වගේ ඉන්න කියලා තියෙන්නේ. මොනම විජයකින්වත් ප්‍රියමනාප වෙන්න තියන්න එපා. හොඳට සීනාසනයක් අදාන ගානට සිවුරු මහගෙන පිළිවෙලට ඉඳගෙන හරිම කෙරුවොත් අම්මා රහුව බැඳගෙන මී වැස්සට මැස වැටෙන්න වගේ ශ්‍රාවක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔය මේ මෙතන ඉන්නේ ඔය ධර්ම බෝධි ධර්ම උයි බුලත් ටිකක් ආගෙන සවලක් අතේ තියාගෙන ඇවිදිනවා කැඩිච්ච සර්ප දෙයක් දාගෙන කිසිම කෙනෙක් දකපුවාම හිතන්න බෑ මේ මනුස්සයා කවුද කියලා. ඊට හැසිරෙන්නේ මොනම විදිහකින්වත් කාටවත් මේ ප්‍රිය මතේ මනාප වෙන්න නෙවෙයි. ඒ දන්න මිනිහා දන්නා මෙයා කරන්නේ අර කාම ලෝකේ අතාරපු බවට වගේම අර රූප ලෝකෙට මිනිස්සු හිතානවා මෙන්න මෙහෙම ඉන්න ඕනේ කියලා කෙනෙක්. ඒකට නෙවෙයි ඔය ඕන කෙනෙක් ඕන තරම් වේදම් කරන්නේ. ඔබ ඔබතුමා ඔබතුමිය මේ ඇඳුම් විකට ඇඳුම් ඇඳගෙන මෙන්න මේ විකට චර්චිත රංගපානවා නම් අපි ඕන තරම් වේදම් කරන්න කැමතියි. අපි හිම විකට චරිතයකුත් නෙවෙයි චරිතයකුත් නෙවෙයි අපි පැනලාපු කට්ටිය. ඒක තමයි අර අරමුණ විකෘතියටපත් වෙනකොට අරමුණ විපරිණාමයටපත් වෙන පිළිවෙලට ජීවත් වෙන කෙනාට කරන්න බෑ. එයා හිතනවා විතක්කේ එන්න ඕනේ, ඊගාට ਵਿਚාරේ එන්න ඕනේ, ඊගාට ප්‍රීතිය එන්න ඕනේ, සුඛේ එන්න ඕනේ, ඒකාග්‍රතාවය. ඉතින් අර අර කට්ටිය ප්‍රීතිය එනකොට එනවා, බලහිනකොට මේ ඒකාග්‍රතාවයත් ඇවිල්ලා ගිහිල්ලා යන්නේ. එහෙම ක්‍රමිකත්වයක් මේකේ නැහැ. ක්‍රමිකත්වයක් තිබුණට ඒක කස කැවෙනකොට අර එක චිත්තක්ෂණේ වගේ නේ චිත්තක්ෂණ 4 5 6 7 දිගට යනකොට කොයි එකෙන් කොතනින් පටන් ගන්නේද කියන්න බෑ. ඒන ඕනම දෙයකට හැරුණු හැරුණත් ගත උලුවස්සා කියලා මේ විපස්සනාවේදී තියෙන මේ කාම තණ්හාව අතහැරලා මේ භව තණ්හාව නැත්තම් රූපෙට හිත දාපු වෙලාවේ මේ රූපේ විකෘතිය සම්පූර්ණ වක්කාර කරන සුළුයි සම්පූර්ණ ආශාත්ම ලක්ෂණ පහල කරන සුළුයි සම්පූර්ණ මේ මිනිස්යාගේ ගෙන ආපු මතක සටහන් සියල්ලම අවුල් කරන සුළුයි. මෙයා කරනවා නම් යම් කිසි සංස්කරණයක් ඒක තන්නේ කර පිස්සුවක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම යා මේ වේදනාවල් තියෙනවානේ. සමහරලාට දුක් වේදනාවල් වලට සැප වේදනාවල් කියලා කියනවා. සැප වේදනාවල් වලට අපිරිය කරනවා. ඒක තමයි අට්ඨකිලමතාන යෝගී කියන්නේ. එහෙම නැත්නම් සැප වලට පුදුමාකාර ආසාවක් ඇති කරනවා කාමසුකල්ලිකාන යෝගී. ඉතින් එකක්වත් නැති කෙනෙක් මෙතන නැහැ. ඔය කියන ලක්ෂණ නැති කෙනෙක් නැතන නෑ. ආන්නේ ඒක දැනගන්න නම් ඒ දුකට තමන්පත් වෙලා ඒ සැපටපත් වෙලා ඒක පිළිපදව අර කාම ආසාවත ඇරියා වගේම රූප ආසාවත හරිනවා කියන එක බුදුජානනාංශේ පහළ වෙන්න ඉස්සරලා ඉන්දියාවේ දැනගෙන හිටියා. ඒ තමයි රූප ලෝකේ 1 2 3 4 ධානය කියලා දැනගත්තේ අන්තිමට යන තියෙන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව විතරයි. මේ පිටකය විචක්ක ਵਿਚාර පීති සුඛය ඔක්කොම අතහැරෙනවා. ඉතින් එතෙන්ද යන මට්ටමට ගිහිල්ලත් ආලාර කාලාම උද්දකරාම පුත්‍ර වගේ කියන අය රූපේ විභෝතේ රූපය බොඳ වෙලා රූපය ලොඳ වෙලා නොදැනෙන මට්ටමට සූක්ෂම මට්ටමට නගුන් ගිහිල්ලා තිබුණා. ඒක කාමයේ අතල්ලා රූපේ ගත්තා රූපේ අතල්ලා සූක්ෂම රූපේ ගත්තා නැත්නම් අරූපේ අරගත්තා ආන් ওই ටික යනකොට ඒ කෙනා අර කාමයේ තිබුණු ආශාව විකෘත වෙනවා මෙයාට. දැන් කාම ආශාව තියෙන්නේ මේ මස් වලට තියෙන ආශාවනේ ගෑණිය පිරිමියෙකුට තියෙන ආශාවනේ. රූපය කියලා තියෙන්නේ ওই භාව ලක්ෂණ 12කටනේ තියෙන්නේ. තද ගතිය, තද භාවය, මෙලෙක් භාවය කියන එකනේ. දැන් එව්වත් දිය වෙලා ගියාට පස්සේ ඒකත් බොඳ වෙලා ගියාට පස්සේ නැත්තම් ආසත් ප්‍රසවාස රූපේ සිවුම් වෙනකොට එයා දැන් මොකේද හිත බඳින්නේ මොකේද අරමුණු කරන්නේ නිමිති කරන්නේ කියන එක නැති වෙනවා නිමිත්ත අනිමිත්ත වෙනවා මේ බලාන හිටපුදී බලාන ඉඳදී බොඳ වෙලා යන බව පේනවා රැයට පායපු හඳ ඉර පායනකොට නිකම් බොඳ වෙලා යන්නේ රැයට පායපු තරු ඉර පායනකොට බොඳ වෙලා යන්නේ ඒව නැති වෙන එක නෙවෙයි වෙන්නේ ආභාව නැති වෙනවා ආන ඕක වෙනකොට මනුස්සයා එක්ක සීදින සලහන. එහෙම නැත්නම් තේරුම් ගන්නවා මෙච්චර කාම ලෝකයක් අතාරපු මට මේ රූපේ ගත්තේ අඩේට. දැන් රූපෙත් ගෙවෙනකොට ඔච්චර නටන්න දෙයක් නැහැ කියලා මේ ආත්මේ නම් කරන්න බෑ ගොයියෝ. ඔකෝ ගියාත්මෙ පිහිටවපු අදිෂ්ඨාන ශක්තියක් තියෙන්න ඕනේ. මෙච්චර අමාරුවෙන් කාමයේ අතහැරියා. අතහැරලිවල රූපෙට ආනපානෙට සතියට සක්මනට ගතමදිනයකට දහනේ වළඳන එකට නාණයකට හිතගත්තයි කියලා කියන්නේ විශාල විප්ලවයක් අර කෙලෙස් ගොඩාක් හැපි යනවා. දැන් ඒ ගතේ අඩේට ඒ ගත්ත මඩේ හිටවපු ඉන්න වැනෙන්න ගත්තොත් බය වෙනවනේ. අච්චර කාම ආශාවක් දීලා ගත්ත මේ මේ දේ ඒක ගෙවෙනවයි කියන එක ඒක ගෙවෙන්න අච්චරවත් වෙලා යන්නේ. හැබැයි අර බන්ධනේම තමයි. ඉතින් මේ යදමින් බැඳිච්ච, බබුස්තන වලින් බැඳිච්ච එහෙම නැත්නම් දඬු කඳේ බැඳිච්ච එක නෙවෙයි බුදුජානනාංශය පෙන්නන්නේ. ඒක නෙවෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒක කතා කරගන්නේ කියලා බිම්බේ කොතර රජුරොත් එක. උඹ බලපන් උඹේ කෑ ගහගෙන හිටියට බින්ද පාතේ අරන් ඇවිදවිද මට බබුස්තන බැඳනයක් නැහැ කියලා. උඹ ඉන්නේ ඉස්රේලිය බන්ධනයක. මෙන්න මෙහෙමයි මේ බන්ධන ගෙවෙන්නේ. උඹමයි උඹේ තෘෂ්ණාවමයි උඹේ අවිද්‍යාවමයි ගෙවි යෑමට විරුද්ධව කටයුතු කරන්නේ. ගෙවි යෑමට කරන කටයුතු තමයි ඇඟ හොල්ලන එක. කියාමට විරුද්ධ කරන කලබීල තමයි වචනේ හොල්ලන එක. හිතන එක. එහෙම නැත්නම් කියාමට කරන විරෝධය තමයි හිතේ අකමැත්ත. ඒක හැම වෙලාවෙම හැම කෙනාටම පහළ වෙනවා. එයා හිතන්නේ මට උන්හිට දැන් නැති වුණා, රහෙන් තල්ලු කරලා දැම්මා, ඔහේ ගියා ආතපත නැති උනායි කියලා අර කාම ආශාවම තමයි භව ආශාව ඊට පස්සේ විභව ආශාව වශයෙන් හෝ කාමයට තියෙන ආශාව, ඊගාට රූපෙට තියෙන ආශාව, ඊගාට සූක්ෂම රූපෙට තියෙන ආශාව කියලා මේ බන්ධනය තමයි මායя කියලා කියන්නේ. අපි ඒකෙන් සෑහෙන දුරට ගෙවම් කරලා තියෙනවා. හැබැයි අපි අර මේක ගෙවම් කරලා මේක නිසා මේක අතහැරියා මේක නිසා මේක අතහැරියා කියන මූල ධර්මය බුද්ධ ආගම බව දන්නේ. අපි දැන් මේක අතවැරද්දක් කියලා. අපි හිතන්නේ මේ සතිය නැතිවීමක් කියලා. අපි හිතන්නේ ඒක සමාධිය නැතිවීමක්. එහෙම නැත්නම් එහෙම කරන කෙනා අපිට පේන්නේ සමාජ විරෝධී වාගේ. එයා ගඟ දිගේ ඉහළට පීනන අමුතු කතා කතා කරන මිනිසෙයි. Taman තුල මේ අමුතු කතා කරන මිනිසයා පහල කරගන්නවා. දෙන්නෙක් ගෙන්නම් ඉල්ලන්න එපා. ඒකට කායෙන්වත් සාන්තියක්වත් සුභාසින්තනයක්වත් නැහැ. දැන් අපි මේ කරගෙන ගිය වැඩේම කාමයට තිබුණු ආසාව මෙච්චර බර අතර ආසාවත් හැරලා අපිට රූපෙට දාන්න පුළුවන් නේ. සක්මන විනාඩි 10 15ක් කරන්න පුළුවන්. ආන්න මේ දේ කරන යාට සක්මනේ විකෘතිය බලන්නකෝ. සක්මනේ මේ විපරිණාමේ ඒ ගෙවෙන හැටි එපා වෙන හැටි ආන්න එතකොට ඇති වෙන විරසක භාවය තමයි විභව තණ්හාව කියන්නේ. දැන් ඒකට ප්‍රේම කරන්න. මේ ගෙවන් කිරීමක් කරන්නේ අන්නේ ගෙවන් කිරීම කරනකොට දැන් මේ මොටිවේෂන් එක ගන්න කොහොමද? කොහෙන්ද මේ තල්ලු ගන්නෙ? මම යට බෑ. මොකද දැන් මම යා ගෙවෙනවා. ගියාත්මය ඇති කරගත්ත තල්ලුවක් ඇති වෙන්න ඕනේ නැත්නම් මේ ආත්මේ තල්ලුවක් කරගන්න ඕනේ මෙලෝ ආසාවක් තියාගෙන කරන්න එපා උඹට හරි ගියොත් මම වැඩෙනවා උඹට වරදින්න ඕනේ හැබැයි ද්වේෂයක් කරන්නත් බෑ ඒකයි පැවිද්ද කියන්නේ ඒකයි තපස කියලා කියන්නේ ඒකයි මේ භාවනා කරනවා කියන්නේ මෙන්න මේ මෙන්න මේ කියන සූදානම් ශරීරයේ භාවනාවට යනකොට අපි ළඟ නැත්තම් අපි තාම අර අදහස ඇතුල් කරගන්න දඟලන නැගලිල්ලක් තියෙන මේ වගේ දෙයක් ආවොත් නිවන තෝරපන් කාමාසාව තෝරන්නත් එපා, භවආසාව තෝරන්නත් එපා, විභවආසාව තෝරන්නත් එපා. එහෙම නැත්නම් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කොයි එකෙත් සමාකාරව මම ඇඉන්නවා. ආන්න එතෙන්දී අංගපසංග සහිතව මේ ඉන්න මම ඇදියා ඔත්තු බලන ස්වරූපයක්. මේක කොහොම වුණත් ආයසරයක් එන හැටි. බලන ස්වරූපේ ඉන්න බණක් කියන්න පැයකින් අමාරුයි. මේ දිග කතාවක් නෙමෙතන යන්නේ. ඉතින් හැමදාම මේකම බනට කියලා කියලා ඒකම නැවත නැවත කුළු අන්නලා මම මං හිතුවා මට වෙහෙසක් එයි කියලා. එකමනේ කියන්නේ මොන මාතෘකාවාවත් නමුත් ඒක කියන මට අහන ඔයගොල්ලන්ට වැඩි කමටහන් සුද්ධ වෙනවා. මොකද මේකටනේ මම මයින්ඩ් සෙට් එක හදලා තියාගෙන ඉන්නේ. මොනවා ආවත් මේක කොහොමඩක්වත් ගෙවෙන තැනක් තියෙන්නේ. ඒ ගෙවෙන තැන කියලා හිතාන ගියාම මට වරදිනවා කියලා එකක් නැහැ. ඒ හුඟ දෙනෙක් මම පිළිබඳව මේ වෙලාවෙත් සිත් කවි කියනවා, හීලින් කරනවා, බලිතොවිල් අරිනවා, කාන්ති කර්ම කරනවා. නේ ධම්මජීවාමදෝ නේ දෙවි අපි කියමුද දෙවියන්ට අපේ ස්වාමින් වහන්සේ රැක දෙන්න කියලා දේව පූජාත් කරනවා. දෙයියෝ පස්ස වෙවුලනවා මේ කවුරු අල්ලගෙනද මේ දේව පූජා කරන්නේ කියලා. ඒක නිසා කිසි කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න බෑ. උදව් කෙරුවොත් පස්සට කකුල යදින එක තමයි කරන්නේ. ඒ නිසා අර බන්ධන එච්චර බරපතල නෑ. දැන් ওই Taman ඉඳගෙන ඉන්න තියෙන සැන බන්ධනේ නැගිටගෙන දැන් ඉතින් ගලවන්න වෙලාව හරි වෙලාව බනේ වෙලාව. එහෙම නේද? මොකද්ද කියන්නේ? වෙලාව ගිහිල්ලානේ. ඒ නිසා මම මෙතනින් බය නතර කරනවා බලාපොරොත්තු වෙන්න ලබන බ්‍රහස්පතින්දවත් මේකම තව කැලලක් අල්ලගෙන අපි ඉදිරියට යනවා. එහෙම අකමැති නම් ඊට කලින් යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි